ඒ අනුව අපි දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට අපේ ශක්ති ප්‍රමාණයට ඒක එක කොටාශයක් භාවනාවට අදාළ වෙන විදිහට සම්බන්ධ කර ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි ඊයේ පෙරේද දවස්වල ඒ අවිද්‍යාව නැත්නම් නොදැනීම ඒ මෝහය නිසා අපි අපකරා පැමිණෙන දේවල් අතරින් තේරීමක්, බේරීමක් වෙන්කොට ගැනීමක් කරනවා. ඒ වෙන්කොට ගැනීම බොහොම අහිංසක, බොහොමත්ම පෞද්ගලික අයිතිවාසිකමක් විදිහට කරාට ඒකෙන් අවසානයේ අපේ සම්පූර්ණ අනාගතය විනිශ්චය කරන ඒ මොහොත විතරක් නෙවෙයි ඉස්සරහට පවා විනිශ්චය කරන විශාල අබ්බෙහි රාශියක් විශාල රුචි අරුචිකම් වගේ තහවුරු වීමක් ඒ වගේම පෞරුෂත්වයේ තහවුරු වෙලා සංසාර ගමනට කෙලෙස් රැස් වෙන බවක් මේ අහිංසක කම යට තියෙනවා. ඒක නිසා අපි කවදා හරි සමාජ ආචාර ධර්ම පත්ත පත්ත මේ නැති වුණාට වීතික්‍රමණය මට්ටමේ නැති වුණාට යටින් යන දැනගත යුතු අහිංසක ධූරයෙන් පෙනී සිටින කෙලෙස් නමින් හඳුන්වන ප්‍රවාහ වගේක් අපිටල ක්‍රියාත්මක වෙනවා රුවා පිළිබඳව නැවතිල්ලේ බලලා තේරුම් ගත්තේ නැත්නම් ඒ අහිංසක මුතුලයට අපි කොහොමඩක්වත් උගුලේ වැටෙනවා. ඒ නිසා ඒ සීලෙන් අපි මේ වීතික්‍රම මට්ටමේ කෙලෙස් එනකම් සදාචාරාත්මක ආචාර ධර්ම අනු යන කෙලෙස් නතර කරගෙන ඊට පස්සේ හිතේ සාමාන්‍ය තමන්ට වැටහෙන අනුන්ට නොවැටහෙන මට්ටමේ තියෙන නිවන ධර්ම පිළිබඳවත් යම් ප්‍රමාණයක වශීතාවයක් දක්ෂතාවයක් ඇති කරගත්තට පස්සේ තමයි අපිට මේ යටින් යන ප්‍රවාහ එහෙම නැත්නම් මේ වැලි තුඩු වගේ දිය යටින් ඉදර ගෙනියන වගේ මේ යට සිදුවෙන ප්‍රවාහය දැක ගන්න පුළුවන් වෙන්නේ. පරිපතය සර්කිට් එක එහෙම නැත්නම් ඒ සමීකරණ වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අවිද්‍යාව නිසා මේ සංස්කාර ඇති වෙනවා කියන එක එහෙම නැත්නම් මේ අපේ නොදැනීම නිසා අප කරා ඉදිරියට ඉදිරිපත් වෙන දේවල් වලින් අපි තේරීම බේරීම කරන බවත් ඒ තේරීම බේරීම නිසා අපි තේරීමකට ලක් වෙන බවත් යමක් අපි තේරුවොත් ඒ අනුව අපි තේරීමකට ලක් වෙනවා. ඒක මේ මේ වෙලාවට කියන එක ඉතර හොඳ නෑ නමුත් මේ බයිබලයේ සඳහන් කරලා තියෙනවා අනින් ගැන විනිශ්චය කළොත් යක්ෂයම ගැන විනිශ්චය කරා කියලා. නිසා කවුරු ගැන විනිශ්චය කරත් අපි අතහැරෙන්නේ නැහැ. අපේ විනිශ්චය කොච්චර සාධාරණ වුණත් අපිට එහෙම විනිශ්චය කරන්න කිසිම අයිතියක් අපිට එහෙම අධිකාරී ශක්තියක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපි කවුරු විනිශ්චය කරත් යක්ෂයා අපි විනිශ්චය කරනවා. ඒ නිසා අපි මේ ඉදිරි ඉදිරිපත් කරන දේවල් වලින් අපි යමක් හොඳයි නරකයි කියලා තේරුවොත් අපි තේරෙනවා. ඒ නිසා ඒ බව තේරුම් ගන්න මේ අවිජ්ජපච්ච සංකාර කියන එකකින් පුළු පුළුවන් තරමට වටහා ගන්න දීප්ත වෙනවා. මේ තේරීම නිසා තෝරාගත්ත මම එහෙම ආගේ මගේ රුචිය මගේ මනාපේ මගේ ඇබ්බැහි මගේ පෞෂත්ව කියලා තෝරාගත්ත එක හරහා තමයි මේ විඥානේ ගොඩනැගෙන නිසා විඥානේ කවදාකවත් සමබර ආහාරයක් ලැබිලා සමපෝෂ ලැබිලා හැදිච්ච එකක් නෙවෙයි ඒක කොහොමඩත් අන්තභාගමයි ඒ කොහොමඩත් ආන්තිකමයි ඒ කොහොමඩත් විකෘතිමයි නමුත් මේ විඥානේ කැමති නෑ විකෘතිමත් වෙන්නන්න එයා සම්පූර්ණ අංග සම්පූර්ණ බවක් පේනවා එතන නැත්නම් සියල්ලටම ලෝකා සියලු හොරමුලේ නායකයා වශයෙන් අධිකාරී ශක්තියකින් විහිදුවාගෙන විභූෂණව වැඳ වෙන දෙයක් තමයි විඥාන ඒත් විඥාණයවත් දන්නේ නැහැ. විඥාණයට සම්පූර්ණ දෙන ආහාර තීන්දුව වෙන්නේ සංස්කාර හරහා. සකස් කිරීම හරහා. ආරම්භීම් හරහා. ඒකතු කිරීම හරහා. අබ්බැහි හරහා. ඒ නිසා විඥානයේ මේ කියන බංකොලොත් භාවය වසා ගැනීම සඳහා විදි වසා ගැනීම සඳහා විඥානයේ පුදුමාකාර මායාවක් පුදුමාකාර මවාපෑම් වෙන නිසා සර්වඥාන්සේ විඥාණයට මායාකාරී විදිහට පෙන්ලා දෙනවා. මායූපම විඥාන. මෙන්න මේ විඥානයේ මේ විදිහට අවිද්‍යාවෙන් පෝෂණය ලැබෙන සංස්කාරයන්ගෙන් විනිශ්චය වෙන තීන්දුව වෙන විඥානය හැමදාම හීනමානෙන් පෙරෙනවා. හැමදාම අඩුපාඩුකම් රාශියක් සහිතව අංග සම්පූර්ණ බව පෙන්වන්න උත්සාහ කරනවා. ඒක නිසා මේ විඥාණය හැම වෙලාවෙම ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනකොට ලෝකයේ තියෙන දේවල් දෙකට බෙදලා ද්වේතාවයකට දාලා නාම රූප වශයෙන් හරි වැරදි වශයෙන් හොඳ නරක වශයෙන් নানা ආකාර දෙකට දැම්මට ඇත්තටම විඥාණයට බයලජ්ජාවක් නැහැ. ඇත්තටම විඥාණයට සදාචාරයක් නැහැ. ਉਹ සදාචාරයක් ගන්න බෑ. එයා වැඩිලා තියෙන්නේ සංස්කාර හරහා ආපු පෝෂණය. සංස්කාර පෙරන්නේ Tamanට රුචිමත් කරනවා. Tamanගේ පෙරහකඩෙක් පෙරලා කරගෙන තියෙනවා. නමුත් විඥානය ඊට පස්සේ ඒ තමන්ගේ අඩුපාඩු මකා ගැනීම සඳහා හැම වෙලාවෙදීම ඉදිරිපත් වෙන හැම දෙයක්ම දෙකට බෙදා දැක්වීමෙන් ද්වේතාවයක් ඇති කිරීමෙන් පාලන ශක්තිය අතර ගන්න. මේක සුද්ධ අපිට කරපු දෙයට අපි කියන්නේ ස්ප්ලිට් ඇන් රූල් කියන ඉංග්‍රීසි ක්‍රමයට කෙරේ. සිංහලයා උඩ රටය පැත් රටය කියලා දෙකට බෙදුවා. පන්තක්කාරයා කුලහීනයක් ලැබෙකලා උන් ගහ ගන්නකොට ඉබේම සුද්ධ බලය අතර ගත්ත අපිට විනිශ්චය දන්නේ මේ උඹලට දෙන්න බල රණ්ඩු කරන පක්ෂ දෙකේ ඉන්නේ කියලා ඔන්න ඔය සිල්ලම තමයි හැම වෙලාවෙම විඥානේ කෙරේ. ඒ නිසා විඥානේ යම් තැනක පාල වුණා නම් විඥානේ තහවුරු වුණා නම් ඒක පළවෙනිම ලක්ෂණ තමයි මේ ද්වේතාවය. හරි වැරදි හොඳ නරක සාධාරණ අසාධාරණ ධාර්මික අධාර්මික කළු සුදු ආදි වශයෙන් විවිධාකාර ද්වේතාවකටපත් කරනවා. ඉතින් ඒකෙම එක ඉදිරිපත් කිරීමක් තමයි අපිට යම් කිසි දෙයක් අත්දකින්න නම් නැත්නම් අපිට මේ අත්දැකීම් ශේෂ්ත්‍රයට යමක් ඇතුල් වෙන්න නම් ඉන්ද්‍රිය ගෝචර වෙනවයි කියලා මේකට කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙනවා නම් ඉන්ද්‍රිය ගෝචර වෙන සෑම දෙයක්ම හොඳ නාම රූප කියන වගේවත් අනුගාණ දෙකට බෙදේ නිසා විඥාණය ලෝකත් එක්ක සම්බන්ධ වෙන හිතක් පහළ වෙන මනසක් පහළ වෙන විඥානයක් පහළ වෙන හැම වෙලාවෙදීම දෙකක් ද්වේතාවයක් දෙබිඩි බවක් වෙනගෙන අරපාන. ඉතින් ඒක නිසා මේ පටිච්චසමුපාදයේදී විඥාන පත්‍යා නාම රූපං කියනවා. ඊට පස්සේ පහළ වෙන්නා වූ දෙබිඩි භාවයෙන්ම දඩවීමක් කරගෙන තමයි විඥානය තමන්ව සාධාරණීකරණය කරන්නේ එකිනෙකා ප්‍රත්‍යুৎපන්න වෙලා විඥානපච්චය නාම රූප නාම රූපපච්චය විඥාන කියලා එකිනෙකනා කටකෝටු මිටි දෙකක් වගේ එකිනෙකට හේතු වෙලා මේ අටවා තැබීමක් පූට්ටුවක් අනුව තමයි ඉදිරි ගමන සිද්ධ වෙන්නේ. ඉතින් මේක හරීම මේ විඥානයේ නිසා නාම රූප පහළ වීම අපි මේමනේ කොහොම කතා කරත් අපිට සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ ලබන්න අමාරුයි. ඒක මේ භාෂාවේ දෝෂයක්වත් නොදැනුවත්කමක්වත් කිව්වට අනික් අය තේරෙන්නේ නැහැ කියන කතාවක්වත් නෙමෙයි. ගැඹුරු. ඒක හොඳට පේනවා මේ මහා නිදාන සූත්‍රයේදී විපස්සී සර්වචන් වහන්සේ දිවං අවබෝධ කරපු හැටි ගැන අපේ සර්වචන් වහන්සේ ගෞතම සර්වචන් වහන්සේ මතක් කළා කියනවා විපස්සී බෝසත් වහන්සේ මේ ලෝකේ පවතින දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඔබදී අපි සාමාන්‍යයෙන් ජාතිය දුකක් විතර ගණන් ගන්නෙත් නෑ. අපිට පේන්නේ ජරා, ව්‍යාධි, මරණ දුක. ඉතින් අපි මේ සෑම සාස්ත්‍රිකම කරන්න හදන්නේ ඉපදුනාට පස්සේ මේ ජරා, ව්‍යාධි, මරණ නැතිකරන්න අපි නොකරන කැපකිරීමක් නැහැ. හැම ශිල්පියෙක්ම ඇවිල්ලා කියනවා මම කර දෙන්නම්, මම කර දෙන්නම් කියලා ඉදිරිපත් වෙනවා. හැබැයි ඒගොල්ලන්ට පිටියල්ලෙන් කීයක් හරි පඳුල්ලන්න ඕන. පඳුල්ලුවාට පස්සේ තමයි ඒගොල්ලෝ කරන්නේ කියලා බැලුවත් අන්තිමට වෙන්නේ ඒ ජරාවටපත් වෙන නතර කරන්න බෑ, මරණයටපත් වෙන නතර කරන්න බෑ, ව්‍යාධියටපත් වෙන නතර කරන්න බෑ. ඉතින් මේක පිළිබඳව පුළුල්ව කල්පනා කරපු ඒ විපස්සී බෝතන් වාසේ දැකලා කියනවා එකම ආසන්න හේතුව ජාතිය තමයි. ඉපදුනොත් ආ ජරා ව්‍යාධි මරණ නැති කරන්න බෑ. ඉපදුන හැම අවස්ථාවකම ජරා ව්‍යාධි මරණ අනිවාර්යයි. ඒක නිකන් කාසියක මේ නෝනගේ මූණ තියෙන පැත්ත ගත්තොත් පොල් ගහ තියෙන පැත්ත එපයි කියන හදනවා. එක පැත්තක නෝනගේ මූණ තියෙනවා අනිත් පැත්තේ පොල් ගහ තමයි. ගත්තොත් කාසිය දෙකේ එකට තමයි. නිසා ජාතිය ගත්තොත් අර ජරා මරණ ව්‍යාධි අනිවාර්යයෙන්ම ලැබෙන නිසා අපි මේ ලෝකේ කරන්න හදන්නේ මේ විදිහට මේ දෙකෙන් ජරා ව්‍යාධි මරණ නැති කරන්න ලෝකම් ව්‍යාප නැත්නම් ලෝකායත දැනුම් ඇති කරනවා. ඇති කරලා අපිට කියනවා උඹලා මේ මේ කටයුතු කරනවා අපි නතර කළ දෙන්න කියලා. බෝතනාද කල්පනා කරා ජාතිය තියෙන තා කවදාකවත් ජරා ව්‍යාධි මරණ වල අබමල් රේණුකත් වෙනසක් කරන්න බෑ කියලා. මම හිතන්නේ කරන්න පුළුවන්ද කොච්චර කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අවසාන ඵලය ගත්තොත් ඒකෙන් කැපිපෙන වෙනසක් කරන්න බෑ කියන පදනමේ තමයි ජාතිය පැත්තට අවධානය යොමු කරේ. ඒක කලාතුරකින් මහ බෝතන් වහන්සේ නමකට ඇති වෙන කල්පනාවක් කර ලෝක ජනතාව කවදාකවත් හිතන පැත්තක් නෙමෙයි. අද අද අද තියෙන වෛද්‍යවරු ගොඩක් ඉන්නේ සමාහිතනවා ඒක අකමැති නම් නැත්නම් විරුද්ධ නම් වැරදි නම් කියන්න පුළුවන්. අද වෛද්‍ය විද්‍යාව කොච්චර දෝ ඇති වෙච්ච රෝග නැති වෙරෙන්න දඟලනවා මිස රෝග නැතිවීමේ මහජන සෞඛ්‍යය කියන එක අමතක කරලා තියෙනවා. ඒක නම් බොහොම පුංචි දෙයක්. ඒක නෙමෙයි ඕන වෙලා තියෙන්නේ. ලෙඩ වුණාට පස්සේ සනීප කරන කතාවක්. මේකට අවධානය යොමු වෙන්න වෙන්න වෙන්න මහජන සෞඛ්‍ය ගැන එහෙම නැත්නම් හේතකම ගැන පුදුමතර පුංචි වෙන්න පටන් ගන්නවා. මහබෝසත්ණන්න්ස බැලුවේ වෙදකම නෙවෙයි හේතකම ಜಾති දරා ව්‍යාධි ජරා ව්‍යාධි මත නැති කරන්න ජාතිය නැති කරන්න ඕනෑ කියන හැඟීමයි ගත්තේ. ඒ නිසා ජාතිය දුකක්. මරණය එකක් නෙවෙයි. ජාතියත් මරණය හා සමාන දුකක්. ඇත්තම කියනවා මරණය විශාල දුකක්. නැත්නම් දුකේ හැටගන්න වෙන ජාතිය කියලා ජරා ව්‍යාධි මරණට හේතුව ජාති වශයෙන් දැක්ක. ජාතිය ඇති වෙන්නේ කොහොමද? භවය නිසා. භවය ඇති වෙන්නේ කොහොමද? ඉතින් කල්පනා කරගෙන ගිහිල්ලා මේ නාම රූප නිසා තමයි මේ සලආයතන ඉන්නේ. නාම රූප ඇති වෙන විඥානය නිසා විඥානේ නාම රූප වෙනවා නාම රූපේ විඥානය එනවා කියලා මෙතෙන්ට ගියාට පස්සේ චක්‍රායුධය අපිට කරකිනවා වගේ රබර් බෝලකින් ගලකට දමා ගහපුවාම පැන බොලාපයින්නා වගේ මෙතෙන් එහාට උන්වහන්සේට ය아가න්න බැරි. ඒ කියන්නේ මෙතන ඒ තරම ගැඹුරුයි. ඒ තරම මෝහා කරන සුළුයි. මෝහ කරන සුළුයි, මන්මත් කරන සුළුයි කල්පනාවේ යන්න බෑ. ඉතින් අපි මේ පණට ගත්ත මේ සම්බන්ධතාවය ගැනයි මම මේ කියන්නේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන. මෙතන පච්චුදාවත් අන්ති කියන වචන සඳහන් කරලා තියෙනවා පොළාපයින් ගැටියක් ආවා. ඊට පස්සේ ඒක ගැන භාවනා කළා කියන්නේ විඥාන නිසා නාම රූප නාම නිසා විඥාන ඇතිවීම පිළිබඳව ප්‍රහේලිකාවක් වගේ භාවනා කරලා ඒක අවබෝධ වීමයි බුදු වීමයි එකම චිත්තක්ෂණය උනායි කියලා කියන්නේ. ඒ කියන්නේ මේක අවබෝධ වෙනකොට මේ පුද්ගලයා තවදුරටත් පුතඥන භූමියේ හිටින්න බෑ. අවබෝධ වීමත් එක්කම සීක භූමියට නැත්නම් අසීක භූමියටපත් වෙන්න ඕනේ. ඒ තරම්ම ප්‍රත්‍යක්ෂ තනක්. තාම සූක්ෂම තනක්. ඉතින් නමුත් අපි මේ තියෙන මොඩකමට අපි උත්සාහ කරනවා ඒක මේ නිදර්ශන මාර්ගයෙන් වචන මාර්ගයෙන් ව්‍යාකරණ මාර්ගයෙන් තේරුම් ගන්න. නමුත් පැහැදිලිවම තේරුම් ගන්න එක ගැඹුරු විස්තරයක් කියලා. කෙසේ නමුත් මේ විඥානයේ තියෙන මායාකාරී ගතිය නිසා විඥානයේ මේ ද්වේතාවයක් මවලා ඒ ද්වේතාවය තුළ ගැටුමක් විචිත්‍රත්වයක් විවිධාංගීකරණයක් රාගයක් මතු කරලා විඥානය ගැන හොයන එක අමතක කරලා විඥානය විසින් මවනලත් නාම රූප දෙක ගැන ව්‍යාවෘත කරන එක තමයි ඒකේ හිත යොදවලා අලවලා බඳවනවා කියන එක තමයි විඥානය කරන්නේ ඒක නිසා හොරමුල කියන ප්‍රධාන නායකයා මොන හරි ක්‍රමයකින් ආරක්ෂාන්තවල අවධානය කොහට හරි යොමු කරලා ඒක හොරමුල දිහාවට එන්නේ නැති වෙන විදිහට හොරමුලෙත් අග දිහාවට යන විදිහට හසුරුවනවා අනිත් වගේ හැතරවීමක් මේ විඥානයේ තියෙනවා. අන්න ඒ විදිහට බලනකොට විඥානයේ විශ්ින් මොනම ඉන්ද්‍රියබද්ධ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමට එල්ල ගියත් ඉතින් නාම වශයෙන් රූප වශයෙන් දෙකක්. ඉතින් මේක මම කියපු නිසා ගැඹුරු තමයි. නමුත් පොඩි උත්සාහයක් අරගනිමු. සාර්ථක භාවනා කරගෙන යනකොට මේක අපි දැක ගන්න, දැනගන්න, අනුමාන කරන අන්නේ වශයෙන් තේරුම් ගන්න තර්ක වශයෙන් තේරුම් ගන්න අවස්ථාව පිටු කරලා අපි ධක්මන් භාවනාව විදර්ශනයක් වශයෙන් අරගමු අපි ධක්මන් භාවනාව හොඳට වමක් වශයෙන් දකුණක් වශයෙන් වමක් වශයෙන් දකුණක් වශයෙන් හොඳට නිවි හැනෙයිලි හැල්මේ සතිය පවත්වාගෙන යනවා කියලා හිතමු සතිය පවත්වාගෙන ගිහිල්ලා වල සක්මන කෙලවරට යනකොට අපේ මේ ඉරියව්ව හැල්ම කැඩෙනවනේ අපි වම දකුණු කියන වෙනකොට හැරෙන තැනට එනවනේ. ඒ හැරෙන තැනට එනකොට හුඟක් වෙලාවට අපේ හිත රූප බලන පැත්තට විහිදෙනවා. අර කාය විඥානයේ පොළවේ පය ගැටෙන දැක දැක ගිය කාය විඥානයේ කාය ප්‍රසාදය කාය ප්‍රසාදයට හම් වෙන මේ පෘථුවියේ පටවි නැත්තම් ස්පර්ශ ගතිය කියන මේ පද්ධතියෙන් හිතේ පාට රූප දිහාට යන්නේ කියනවා. ශබ්ද ඇහෙන දිහාට යන්නේ කියනවා. එහෙනම් අනිත් තැන් වලට උලන් වදින හැටි ඇඟේ රෙදි ඉඳගෙන ඉන්න ඇතිලෙන දිහවල් වලට හිත කැඩෙන තියෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මනස භවනා යෝගාවචරය හොඳ සැලකිලි බලන් හිටියොත් අර කාය කාය ප්‍රසාදී කායේ කියන උපයේ අර පොළොව ගැටෙමින් පැවතිනකොට ඇති වෙච්ච මේ වම තබනවා, දකුණ තබනවා කියන පොට්ටබ්බ ධාතුව කයට වදින හැපීම අභියෝග කරමින් ඇහැට රූප බලනවත්, කනට ශබ්ද අහනවත්, කයේ වෙන තැන් වලට උලන් වදින තැන් සීතලකට දැනෙන්නත් පුළුවන් කියන වෙලාවේදී ඒ රූපයකට හිත කඩලා යනවා කියලා හිතමු. කෙලවරට යනකොට රූපයක් දකින්න. මේ මනාප වෙනවා නෙවෙයි හිත නකරනවා නෙවෙයි භාවනාව නෙවෙයි නමුත් හිත කැඩෙනවා කැඩෙන වෙලාවේදී කැඩෙන්නේ ඉස්තරලත් ඇහැට රූප බැනෙමින් තමයි තිබුණේ අනික් වෙලාවටත් නමුත් අපි කොහොම හරි අපි ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් අයේ හිත පාත්තගෙන ගියා මෙතන යනකොටම හිත රූපයකට ගිහිලා වර්ණ රූපයක් ඇහි ඔපේට වැටිලා අපි බලන්නෙක් වාටපත් වෙනවා. ඒ බලන්නෙක් වාටපත් වෙනවා හා සමගම අර සක්මන් කරන්නේ කියන එක අපෙන් ගිලියා. දෙක එකට වෙන්න බෑ. සක්මන් කරගෙන ඉන්නවනම් රූප බලන්න බෑ. රූප බලනනම් සක්මන් කරන්න බෑ. ඒ චිත්තක්ෂණ වශයෙන් කාලය ඊටාම් තුනී පෙති පෙති වල කපලා බැලුවොත් එහෙමයි කියන්නේ. එතකොට මේ වෙලාවේදී සක්මන් කරපු එක්කන රූප බලන්නෙක් බවටපත් කිරීම ඒ සක්මන් කරන කෙනාගේ චේතනාවක් අනුව සිද්ධ වෙන දේකුත් නෙවෙයි. එයාගේම හිතක් පහළ වෙලත් නැහැ. එහෙම නැත්නම් අදිෂ්ඨානිකුත් නැහැ. නමුත් වෙන. ඒ වෙන වෙන එක අපි හිතුව දැනගෙන යනවා කියලා. නැදවිදිනුත් වගේ නෙමෙයි හැරෙනකොට මගේ හිත කැඩෙන්නේ තියෙනවා. ඒ නිසා මම හොඳට මේක ඇතුළට කමන්නේ. නමුත් මම මෙතනදී වැඩි අවධානයකින් යනවා කියලා බැලුවොත් ඒ එක සැරේ කැඩිලා ඒ වර්ණේ කහ පාටද නිල් පාටද ළඟට එන එකද දුර එන එකද ඉත්‍ත්‍යාවද පුරුෂයෙක්ද කියන්නේ ඉස්සර වෙලා දැන් අඩුවානේ පයේ තිබුණ හිත ඇහැට කැඩිලා ගියා රූපයක් දැන් දකින්නේ කියන එක අල්ලා ගන්න පුළුවන් වෙනවත් එක්කම අවස්ථාවක් එයි තමන්ට ඇහැට සුද වැටෙනවා විතරයි නමුත් ඒක ඉත්‍ත්‍යා පුරුෂයෙක් බලන් ඉස්සලා සතිය පිහිටවලා ආයෙ පයට යන්න පුළුවන් තැනකට යන්න පුළුවන්. ඒක තමයි යෝගාස්කම් වෙන ආනිසංසය. ඒක බංගෝ දිනුනාට පස්සේ සිද්ධ වෙන්නේ. නමුත් ඉස්ලාම් වෙන්නේ රූපේ දැකලා ඒකේ රස විඳලා අනේ මම හිතානාවේ මෙතෙන්දී සතිය කඩා ගන්න නැති වෙන්නයි නමුත් දැන් සතිය කැඩුනා රූප පෙනුනා කියලා ආපහු වම දකුණට ගන්නවා වෙනුවට හොඳට ලෑස්ති වෙලා කියලා කියෝ රූපේ පෙනිලා පේනවත් එක්කම ඉච්චර දුරදි කියන්නේ ඉස්සලා නැවතත් අරමුණට ගන්න පුළුවන්. ඒක මේ සිංහලයට සිංහල භාෂාවෙන් අපි කියන්නේ මම යන්ත සුද දැක්ක විතරයි මම දන්නේ ඉස්තිරවද පුරුෂයද කියලා. මම මගේ හිත ආපහු පායට ගත්තා කියන තැනකට යනවා. අන්න ඒ වෙලාවේදී ඒ ඇහැට පෙනෙමින් තිබුණ රූප විඥානයාගේ යෝජනා ස්ථිරත්වයෙන් තමන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙනවත් එක්කම পায়ට ගැටෙමින් තියෙන ස්පර්ශයන් ලීන වෙලා නිලීන වෙලා විඥානයේ পাයේ ගැටීමේ තියෙන තාක්කල් পায়ට ගැටෙන රූප පිළිබඳව ලොකු මූල කර්මස්ථානයේ බවට පත් වෙලා ඇහැට වැටෙන රූප කනට ඇහෙන සුද්ධ ශබ්ද ගණන් ගන්න නැති තැනට යනවා යම් තැනකදී අකමැත්තෙන් හෝ වේවා ඇහැට වැටෙන රූප දිහාවට හිත විඥානයේ යෙදුනොත් කයට ගැටීම නැති වෙනවා. එතකොට රූපද යෝජනා ඉස්තරයෙන් ජයගන්නේ කයට ගැටෙන ස්පර්ශයේද යෝජනා ඉස්තරයෙන් ජයගන්නේ කියන එක විඥානයාගේ හුදු හිතුවක්කාර විනිශ්චයක් විතරයි. නමුත් අපිට කිසිම පාන්නේ නැහැ. විඥානයේ කිසිම පාලනයක් නැහැ. මෙන්න මෙතනදී හොඳට බැලුවොත් පේනවා මේක කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා දන්නේ. මේක අපේ මේ පැරණි සිංහල අපි පැරණි ජාතක කතාවකට සම්බන්ධ කෙරුවොත් ওই මනමේ කුමාරයාගේ කතාවේදී තියෙනවා මේ මනමේ කුමාරයා ඒ දිසාපාමොක්කාචාර්යයන් හිටපු ශිෂ්‍ය කණ්ඩායමේ ඊ타මත්ම දක්ෂ ඊ타මත්ම සුරූපී ඊ타මත්ම සිත් බල බැඳගත්තු කුමාරයා වෙලා තිනවා බැච් ස්ටොප් කරනවා කියලා අපේ ගේක බැච් ස්ටොප් කරතියි. ඊට පස්සේ දිසාපාපක ආචාර්ය විදින ගතිය තමයි Tamange දුව සරණ පාවා දුන්නා. ඒක තමයි ඩිග්‍රී එක. ඒක තමයි මේ කොන්ලොකේෂන් එකට දුන්නේ දුව. දුව දුන්නාට පස්සේ දැන් ඉතින් කුමාරයා ශිල්පෙත් දැනගෙන කුමාරිකාවත් එක්ක මේ අලුත් ගඳුව දෙන්න. දැන් එන්න ඕන දීර්ඝ ගමනක් කැලේ. කැලිමැදින් එනකොට මේක මට හරීම තෙදවත්, හරීම දක්ෂයි. ඒ වගේම ඉන්නේ ජීවිතේ උත්තර මධ්‍යම යාමේ තරුණෝදී ඉන්නකොට වැද්ද වගේක් දකින්න මේ දෙන්නා. මේ දෙන්නා බොහෝමත්ම සුකුමාරයි. කුමාරෙත් හරි ලස්සනට ආඩ්‍යයට ඇඳගෙන ඉන්නවා. කුමාරයත් ඒ වගේ බොහොම සිල්ලාරයි. ඒ නිසා වැද්දෝ දැනගන්නවා මේගොල්ලන්ට පහර දුන්නොත් කඩා වඩා ගන්න පුළුවන් කියලා. නමුත් මේ වැද්දෝ කඩන්නේ නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා මහේ කඩ කතා නීනවාණි කියන වැඩි නායකට ගන්න වැඩි නායකයයි. වැඩි නායකයා ඇවිල්ලා අභියෝග කරනවා මේ කැලීමෙන්ද මෙහෙම යන්න බෑ. ඒක ශිෂ්ට සමාජයක් නේ අපේ ලෝකෙ කියලා. එතකොට කුමාර ගන්න හොඳටම මේ වැද්දා මේ මස්සයත්ත් එක්ක මට හටනක් නැහැ. මොකද සිල් කුමාරයා සිල් ඔක්කොම දක්වයි. පස්සේ ඒ වුණත් වැද්දා දිගින් දිගටම අභියෝග කරන දෙන්න බෑ. මගේ වාක්‍ය මගේ වැයි කිය. ඊට පස්සේ කියනවා නේද ආයුධ නැතුව ද්වන්ද සටනකට ඒ කරන්නේ මේ කුමාරයාගේ තියෙන හැදිච්ච කම. කුමාරයා ළඟ හොඳ කැපෙන කඩුවක් තියෙනවා. වැද්දා ගාව තියෙන්නේ දුන්නා ඊතරේ විතරයි. ওই වැද්දා කියන වචනේ ඇවිල්ලා දුන්නේ විද්දා කියන වචනේ. විදින්න දන්නේක විතරයි උදන්. උලන් දින්නේ දුන්න විතරයි. ඒ නිසා වැද්දා වෙලා තියෙන්නේ විද්ද නිසා. කුමාරයාට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් කුමාරයාගේ තියෙන අර හැදිච්ච ගතියට කඩුව පැත්තකට තියලා වැද්දාට කියනවා අවුරු පැත්තකින් තියලා දුවන් දසක් නෙවෙයි. ඉතින් කුමාරයා මේ මේ මංගල කඩුව කියලා කියන්නේ රජකම් පිළිබඳ සංකේතයක්. තාත රජකම දෙනකොට මංගල කඩුව අතර දෙන එක තමයි එක ක්‍රමයක් ඔක්කොම බලන්දලා කඩුව අතර දෙන එක ශාස්ත්‍රීයයි කියලා කියන්නේ කඩුවත් එක්ක තියෙන සම්බන්ධයක්. කපණ්ඩ දක්ෂකමයි ශාස්ත්‍රීයකමයි තියෙන්නේ. රජු ඒ නිසා මේ මණිම කුමාරයා කඩුව දෙනවා කුමාරයාට. ඉතින් ද්වන්ද සද්දදී බොහෝම ලේසියෙන් වැද්දා බිම දාගන්න. දැන් බිම දැම්මම පස්සේ හටනදී රෙස්ලින් තමයි. උරිස බිම ගෑවට පස්සේ පරාදයි. ඊට පස්සේ කුමාරයා කියනවා කුමාරිට දියන් කඩුව මුගේ කුලල කපන්නට කියලා කඩුව ඉන්නවා. කුමාරි කාටද කඩුව දෙන්නේ? අච්චර ලස්සන බැක්ස්ටොප් කරපු තාත්තා බාව දීපු කුමාරයාට වැඩිය මස්සද්ද පිළිබඳවයි කුමාරිගේ ආශාව. සටනේ නැත්තන කුමාරයා දෙන්න ඉවරයි කුමාරි කපු කඩුවේ කොපුව දෙනවා කුමාරයාට. දැන් අර මිනිස්සේ බිමට තද කරගෙන ඉඳි කඩුව අයින් කළා කොපුව අයින් කළා කඩුව ගන්නවයි කියන එක අකි අසීරු දෙයක්. මේ අසීරුතාවයේ ඉන්නකොට කුමාරයාට පේනවා මනමේ කුමාරී ඉන්නේ වෙනමම මානසිකත්වයේ කියලා. ඒ ඇති වෙන දෙගිඩි ධර්මයේදී ඇති වෙන කුමාරයාට ඇති වෙන ඒ තිගස්ම තුල වැද්ද අනිත් පැත්ත දා ගන්නවා. කුමාරයා යට කරගත්ත ගමන් කුමාරි කඩුව අතර දෙනවා වැද්දාට. ස්විස් කාලා කපලා. ශක්තිය කවුරුවත් ඒ තිබ්බත් අවධාන විනිශ්චය තියෙන ඉත්‍ත්‍යාවක් අද. ඒකයි ලෝකේ හැටි. හැම යුද්ධයක් ගත්තත් මොන දේ ගත්තත් විනිශ්චය තියෙන කාගේද වදේ ඒක නිසා කියනවා ප්‍රයෝගයේ පුරුෂයාට අයිතුනට ප්‍රඥාවයි කියලා තියෙන ඉත්‍ත්‍යාවක්. දැන් කුමාරයාට මොකද වෙන්නේ? හැම දක්ෂරම් ඔක්කොම තියේදී විනිශ්චය කුමාරියට නිසා දක්ෂකම් ඔක්කොම යට යනවා. ඒ වගේ තමයි ඇහැට වැටෙන රූපෙට හිත බැඳීද, පයේ හැප්පිච්ච ස්පර්ශයට හිත බැඳීද කියන එක අරමුණේ කියන ප්‍රකටතාවය නිසා හෝ අරමුණේ කියන ගොරෝසුතාවය මත නිසා නෙවෙයි විඥානයේ තියෙන පාහරකම මත තමයි තීන්දුවේ. විඥාණයට දැන් වෙලා තියෙන්නේ කරගෙන ගිය ධක්මනේ පය ගැටෙන එක එපා වෙලා තියෙන්නේ. එකම දෙන්නේ. ඊට කොච්චර වටිනවද රූපයක් බලන්න. ඒ නිසා විඥානය හරි කැමැති විචිත්‍රත්වයට. මේ විචිත්‍රත්වය තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. කාමච්ඡන්දය තමයි ලෝකේට බැඳින සංසාරට බැඳින එකම බැම්ම. අපිට මේ එකම දෙයක් එක්ක ඉන්න බෑ විවිධ දේවල් මාරු කිරීම තුළ තමයි අපි සංසාරයට අහු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා ඒ වෙනුවට ඒ විචිත්‍රත්වයේ වෙනුවට කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ගන්න කියලා. එකම අරමුණකට නැවත නැවත හිත විදවීමේ විචිත්‍රත්වයේ තියෙන ආදීනවයත් සංසාරගත ගතිය තෘෂ්ණාවත් ඒකත් නැත්නම් ඒකාග්‍රතාවයේ තියෙන සමාධියත් මේ කාමයේ හරහා විනිවිදින්න කියන පුළුවන් ගතියත් අතර අපි හිර කරලා තියෙනවා. යෝගාවචරය. නමුත් යෝගාවචරය ගිහිලා වමේ දකුණේ වමේ දකුණට ඒකාකාරීව ගිහිල්ලා වල හන්දියේදී හැරෙන වෙලාවේදී විඥාණය එයාට නීතස ගතිය නිසා, ඒකාකාරී ගතිය නිසා, කම්මැලි ගතිය නිසා ඒ රූපෙට තවස්තාවක් දෙන්න තියෙන ඉඩ වැඩි. දීපු ගමන් ප්‍රති දෙක තුනක් අපිට බලන්න පුළුවන් මේ විඥානපච්චය නාම රූපං කියන සන්දර්භයේ උඩ මම ගන්න මේ ගැඹුරු දෙයක් තමයි මම මේ පෙන්වලා ගන්න නිදර්ශනත්. ඊ ගාවට දැන් සක්මන් කරන මනුස්සයා රූප බලන්නේ කවට පත්වෙච්ච ගමන් නාම රූපේ වෙන්නේ බලන චක්කු විඥානයත් රූපයත් නාම රූප දෙක වෙයි. ඊට චිත්තක්ෂණය කියලා නාම රූප උනේ කාය විඥානයත් පොට්ටබ්බය. ඒ වෙලාවේදී පිණිච්ච රූප යම් ආකාරයෙන් අවලංගු වෙලා ගියාද ඒ වගේම තමයි ඇහැ හිත ඇහැට ගිය ගමන් පයට වැදෙනව අවලංගු වෙලා. ඒ නිසා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ නාම රූප මත වෙන එක තීන්දුව කරන්නේ විඥානය නිසා. ඇහැට රූපක් තියෙනවා, කණ්ඩ ශබ්දක් තියෙනවා, ගන්ධ නායට ගඳක් තියෙනවා, දිවට රසක් තියෙනවා, කයට පහසක් තියෙනවා, හිතට හිතවිලික් තියෙනවා. ඊට විඥානයේ කොතෙන්ද අපදාන යොමු කරන්නේ? එතන යෝජනා ස්ථිරත්වයක් වෙනවා. ඒ යෝජනා ඉදිරියට වෙනකොට ඉතුරු ඉන්ද්‍රිය පහේම අනෙකුත් නාම රූප සියල්ලම නොකිසියක් බවටපත් වෙනවා. අදාළ නැති දෙයක් බවටපත් වෙනවා. ලීන භාවයටපත් වෙනවා. ඒ ගැන අපිට කල්පනා කරන්න අපේ හිතේ ශක්තියක් නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ මොකක්ද අර පෙනිච්ච රූපය තාමත්ම ආසාවෙන්. ඇලී බැඳී ගන්නකොට අපි එතකොට මේ পায়ට වැටිච්ච পাයේ දැනිච්ච වම දකුණ. ඒ වුණත් ඒ වෙලාවේ කනට ඇහෙන ශබ්ද, දිවට දැනෙන තියෙන රසක්, නහයට දැනෙන තියෙන ගඳක් අපෙන් ගිලී යන බවක් අපිට මතක නැපි ඒ තරම්ම අර දකින්න රූපයත් එක්ක බැඳෙනවා. ඒ නිසා මේ වෙලාවේදී ඇහැට වැටෙන රූප, කනට ඇහෙන ශබ්ද, ගඳට, නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පොහසකී පහස කියලා නාම රූප කට්ටල පහක් පෙළ ගහිලා තියෙනවා. පහෙන් කොයි එකටද කට්ට ගිහිලා වදින්නේ කියන එක විඥානේ නිසයි සිද්ධ වෙන්නේ. එතකොට මේ විඥානේ නිසා වර්ණ රූපයක් වැදුනා නම් ඒක දැනගන්න චක්කු විඥාන පහම ඒක තමයි නාම රූපේ. ඒ අනිකේවා තියෙනවා අමලාභ වෙනවා. එතකොට විඥානයේ නිසයි මේ එක නාම රූප කට්ටලයක් බාරන අනිත් නාම රූප කට්ටල පහක් අමතක කිරීම කරන්නේ. බැලුව බැලමට නම් හයම ద్వාර හයක් අරමුණු හයක් තියෙනවා. නමුත් එක චිත්තක්ෂණයක විඥානය ගන්න පුළුවන් එකකට නම් ඒ යන එක්කනාගේ තියෙන දැන් තමයි යෝජනා ඉස්තරත්වයටපත් වෙලා ඒක සම්මත වෙන්නේ. අනිත්‍යව පච වෙන නිසා, අනිත්‍යව ලීන වෙන නිසා, අනිත්‍යව නිලීන බත්තරපත් වෙන නිසා ඒ අහුවෙන දෙයට අපි නාම රූපේ කියනවා. එතකොට විඥානෙ ඉතාමත්ම තදින් අර තමා විශ්ින් යෝජනා ඉස්තරත්වයෙන් පත් කරගත්ත නාම රූපත් එක්ක බොහෝ තද කිවිසුමකටපත් වෙනවා. ඒ ඒ නාම රූපේම නම් විඥානේ තහවුරු කරනවා. විඥානේ නැවස නාම රූපේ තහවුරු කරනවා. අපි ඒ තරම් එකට ඇලෙන නිසා මේ රූප බලන්න කියන නිසා අපේ භාවනා කරනවා. එහෙම නැත්නම් සක්මන බිඳුනා කියන එක මතක් වෙන්නේ අපිට මේ රූපෙ දිගේ ගොඩක් දුර ගියාට පස්සේ. මේක තමයි සද්දයකට වෙන්නත් පුළුවන්. කය වෙන තැනක වෙන පහතට වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ නිදර්ශනය අරගෙන බැලුවොත් හැම චිත්තක්ෂණයකම අවදීන් ගත කරනවා කියලා අපි සාමාන්‍ය සම්මතේ පාවිච්චි කරන හැම චිත්තක්ෂණයකම විඥාණයට තියෙන අවස්ථාවක් අනමනීය කුමාරට තිබුණේ මාස්‍යද්දයි මනමේ කුමාරය කියන දෙක විතරයි. ඒකේ මනමේ කුමාරය හිට බැඳෙන්නේ මාස්‍යද්දයි. නමුත් විඥාණයට හැම වෙලාවෙම හයක් තියෙනවා. ඇහැට වැටෙන රූප තියෙනවා, කනට වැටෙන ශබ්ද තියෙනවා, නහයට වැටෙන ගඳ තියෙනවා, දිවට වැටෙන රස තියෙනවා, කයට වැටෙන පහස තියෙනවා, මනසට වැටෙන ධර්ම තියෙනවා. මේකෙන් කොයි එකටද යන්නේ කියලා විඥානයේ මේ සූක්ෂම භාවය හැරෙන වේගය බුදුරජාණන් සඳහන් කළා තියෙනවා නිදර්ශනයක් පෙන්වන්නයි. විඥානයේ තරම්ම සූක්ෂම ක්‍රියාත්මක කරනවා නිදර්ශනයක්වත් ඒ තරම් වේගයක් පෙන් ඒ ඒ තරම් වේගෙන් වැඩ කරන පෙන්වන්න බෑ කියලා මේකෙදි මහසි සායර ඔය පොත පරිවර්තනය කරනකොට පුංචි උදාහරණයක් කරන පෙන්නනවා අන්ධකාරයේ ගිනි පෙරෙල්ලක් කරකවොත් අපිට ගිනි වලල්ලක් පේනවා. නමුත් ඇත්තටම ගිනි වලල්ලක් නෑ එක ලක්ෂයක් තියෙන. නමුත් අර අන්ධකාරයේ කරකවන වේගය නිසා වලල්ලක් වශයෙන් පේනවා. ඒ නිසා අපිට බැලුව බැලමට අපිට ඉඳුරන් හයම එකවර වැඩ කරනවා වගේ පේනවා. මට රූපත් වෙනවා, ශබ්දත් ඇහෙනවා, ගඳත් ඇහෙනවා, රසත් ඇහෙනවා, පහසත් ඇහෙනවා. හිතරත් හිතන්න පුළුවන් කියලා අපි පංචෝකාර භවයක ජීවත් වෙන ආඩ්‍ය කෙනෙක් වගේ අපි හිතාගෙන හිටියට අර සක්මන් වගේ කරනකොට පේනවා ඇහැට රූප බලනකොට පයේ සක්මන කැඩෙනවා. හිතට සිතිවිල්ලක් එනකොට පයේ වැතිච්ච ස්පර්ශය කැඩෙනවා. කැඩෙන්නේ නැතුව මේ හිතවිල්ලත් හිතන්න පුළුවන් නම් සත්‍ය කරනවා කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ආධුනිකයන්ට ගොඩක් කනගාටු වෙනවා. ඒ මොකද විඥාණය පුළුවන් එක සැරයකට එකක්. නමුත් විඥානයේ යොහුසුළු බව වේගය කොච්චරද කියනවනම් හයම වැඩ කරනවා වගේ පෙන්වන තරමට අර ආන්තකාර කරකවන ගිනි පෙරලක් වගේ තමයි වැඩේ යන්නේ. ඒක සමහර ලාට කියනවා ඒකෙච්චර දක්ෂණ දර්ශනයක් දන්නේ අශ්වය එක පාර වේගෙන් දුවන්න පටන් අරගත්තොත් ඒක කුංචි රවුමක අශ්වය කොතනද ඉන්නේ කියලා අල්ලන්න බෑ හැමතැනම ඉන්නවා වගේ පේනවා. මේ වගේ එකක් තමයි ඔය නියස්ටේවට ඉලෙක්ට්‍රෝන කැරකෙනකොට පේන්නේ ඉලෙක්ට්‍රෝන වලාවක් පේන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන කොතනද තියෙන්නේ කියලා අල්ලන්න බෑ තරම් වේගෙන් ඒක කැරකෙනවා. ඒ කැරකෙන නිසා අපිට පේන්නේ වලාකුලක් වගේ. හැම තැනම තියෙනවා. ඒකට කියන්නේ non local phenomena කියලා. එතන තියෙනවා කිව්වොත් එතනක් තියෙනවා මෙතන කිව්වොත් මෙතනක් තියෙනවා. ඒ වගේ විඥානේ හරියට හය පොලක ඉඳගෙන රූපත් බලමින්, ශබ්දත් අහමින්, ගඳත් බලමින්, රසත් බලමින්, පහසත් බලමින් හිතන ගතියක් අපිට පේනවා. නමුත් thin slicing of time කියලා කියන කාලේ ඉතාම කුංචු කොටසට කඩලා බැලුවොත් ඔය සක්මනීදි වගේ තමන්ට පොප්පු කරනවා එකක් කරනකොට අනිත් පහක් අවලංගු වෙලා යනවා. අනිත් පහක් ලීන බවටපත් වෙනවා. නිලීන තත්ත්වයටපත් වෙනවා. ඒවා අවලංගු වලන්නේ වටහා ගන්න බැරි තත්ත්වයටපත් වෙන නිසා දී ඇති චිත්තක්ෂණයක ඉදිරිපත් වෙන නාම රූප දෙක මොකද්ද කියලා තීරණය කරන්නේ විඥාන. ඒ නිසා විඥාන පත්‍යා නාම රූපං කියන්නේ අන්න ඒ වගේ බොහෝ විකල්ප තියෙද්දී මේකයි මම මේ වෙලාවේ තෝරගන්නේ කියලා අර මනමේ කුමාරී මස් ඇදතර පෙන්බැඳා වගේ විඥානේ තෝරන්නේම තණ්හාමාන දිට්ඨි තියෙන එකක් විතරයි. වැඩියෙන් තණ්හාව දෙන, වැඩියෙන් මාන දෙන, වැඩියෙන් දිට්ඨිය දෙන එක තමයි තෝරන්නේ. මේකට කියන අභාවිත හිත කියලා. අභාවිත හිත නිතරම වලන්නේ තමයි වැඩි ආස්වාදයක් දෙන, තමන්ගේ මාන්නකාරකම නැත්තම් උසස්කම වැඩි කරන ඒ වගේම මම මම අපේ බජාර්ගේ භාෂාවෙන් කියන මම පොරක් කියන තමන් උස්සලා වෙන්නන හදන දේවල් වලට විඥානය ඉබේම ඡන්දය. ඉතින් ඒ නිසා මේ විඥානයේ ස්වභාවික ගලණයක් ගියොත් භාවිතනාස්කින් නැතුව අනිවාර්යම කර්ම වට කිලේශ වට විපාක වට දිගට දිගට දිගට දිගට ගණන් කරනවා. ප්‍රශ්න තියෙන එක නෙවෙයි අපි මේක පිළිබඳ අවබෝධ කරන්න විඥානයාගේම දහය නැතුව කරන්න බෑ. විඥාණයමනේ මේක කරන්නේ. ඉතින් ඒක හොරා ගැම්මෙන් පේන හැලක් තමයි කෙරෙන්නේ. ඒක නිසා මේක තේරුම් ගත්තනම් තව පුංචි තැනකට අඳගහගෙන යන්න පුළුවන් භාවනාවට වදාළේ. අපි දැන් පරියංග භාවනාවක් ගම සක්මන් භාවනාවක් ගත්ත තීන්දුව අරගෙන විනිශ්චය මේ අදහස අරගෙන පරියංග භාවන ගිහිල්ලා දැක දැක දන දන චක්කු විඥානයේ පහළ නොවීම වේවා කියලා දාන ඇතේක වගා. දැක දැක දන දන ශබ්ද සඳහා සෝත විඥානයේ පහළ නොවේවා කියන විදිහට විවේකත්තානයකට යනවා. ගන්ධ රස දෙක සාමාන්‍ය බාහනදී අදාළ වෙන ටිකක් අඩුයි. උනත් ගණන් ගන්න. ඒකල කියනවා විඥානයේ කියනවා අර එහෙම දුවන් දෙපා කයටම හිතියෝ දාන හිටපන්. ඒක කියනවා කය අනුව බැලීම කියලා නැත්නම් කායන පස්සනා කියලා කියනවා. ඔන්න කය අනුව බලනකොට බලනවා හොඳට පටල වහල්ල සම්පර කරගෙන විවේකීව කයට හිත දාගෙන ඉන්නකොට මේ විඥානයේ කයේ තියෙනවා නම් ඒක නැත්තම් විතක්කේ කයට යොමු කරා නම් ඒකේ විචාර බුද්ධියක් තියෙනවා විමසුම් බුද්ධියක් තියෙනවා මම ඉන්න බව දැනගන්න පුළුවන් මොකක් හරි ලකුණක් තියෙනවා ඕල්මනක් කියලා අපි කියමු. පණ තියෙනවා මැරිලා නැහැ සීලක් කියලා නැහැ ක්ලාන්ත වෙලා නැති බව දැනගන්න ලකුණක් තියෙනවා. ඉතින් මේකම අවදි කරගෙන ඉන්නකොට ඒ ක්‍රියාකාරකම් මානසික වශයෙන් කායික වශයෙන් අඩුවේගෙන අඩුවේගෙන යනකොට හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ප්‍රාණී තමයි ආස්වාස් ප්‍රස්වාස තමයි ඉස්සර වෙන්නේ. එතකොට මේක ඒක දැකගෙන දැනගෙන මේ හුස්ම ගන්න දෙනවා ආනාපාන වශයෙන් නාසිකාග්‍රේ හෝ පිම්බි නැකිලිම වශයෙන් වර්ගන විඥාණයට කියනවා ආ දැන් ඕක තමයි අරමුණ වෙන්නේ කියලා ඉතාමත්ම සමීපව රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, රසට, කල්පනාට යන දෙන්නු මේකම බලන් ඉඳලා අපි හිතමු දක්ෂකම නිසා යෝගාවචරයේ දැන් ආනාපානියත් ගෙවිලා නැත්නම් ආනාපානයක් ගෙවම් කරගෙන තැනකට එනවා අරමුණක් පේන්න නැහැ. හැබැයි විඥානය කියන බව දන්නවා, සතිය කියන බව දන්නවා, සමාධිය කියන බව දන්නවා. ඊට උත්කෘෂ්ඨ මට්ටමෙන් මේකට කියනවා අනිමිත්ත සමාධිය කියලා. අනිමිත්ත සමාධියේ සීයාව දක ගන්න පුළුවන් ආස්වාද ප්‍රසාද දෙකේ එකක් නැහැ. මේකෙදී මේ විඥාණයට ආහාර විඥාණයට එල්බ ගන්න පුළුවන් ආලම්බන නැති වේගන යනකොට නිවන ප්‍රාර්ථනා කරන විඥානයක් නම් හතුටු වෙන්න ඕනේ. නමුත් විඥානේ ප්‍රාර්ථනා කරන නිවන නෙවෙයි හැම වෙලාවෙම කෙලෙස්මයි. ඒ නිසා මෙවැනි තත්වයකට නීරස ගතියක් පාර කරන විඥාන. ඒකාකාරී ගතියක් පාර කරන විඥාන. එක්ක නින්දට වටන විඥාන. එහෙම නැත්නම් සැක ඇති කරන විඥාන. එහෙම නැත්නම් කියන හයියෙන් හුස්ම ගන්න කියන. එහෙම නැත්නම් නැගිටලා ඵලයයි. මේ සේරම අර තමන්ගේ බංකොලොත් භාවය දැනගෙන දැනෙන නැත්නම් තමන්ගේ තියෙන ඒ ෂට ගති මායාවි ගති එළි වෙන නිසා එලිවෙන්ට නොදී විඥාණය කරන මායාවල් තමයි. ඒ මායාවල් දිගේ යනකොට ඒ රූප නැතිකම, ශබ්ද නැතිකම, ගන්ධ නැතිකම, රස නැතිකම, පාස නැතිකම, හිතවිලි නැතිකම පේන්නේ හරියට කොම් වුණා වාගේ. තනි වුණා වාගේ. අසරණ වුණා වගේ, කොටු වුණා වගේ, බය වුණා වගේ ඒකාකාරී තනිකමක් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේක අනිවාර්යෙන් භාවනාවේ හොඳ තැන. මේ විඥානයේ තියෙන ගොඩ පෙරක දොරුකම් වලට අහු වෙන්න එපා. මේ තියේදිත් මේ නීරසක මෙනේ කරලා බය මෙනේ කරලා තනික මෙනේ කරලා ඒකාකාරීක මෙනේ කරලා පුළුවන් තරම් හිත වට ගන්න නැතුව අරමුණක් ආයාසෙන් දාන්නෙත් නැතුව එහෙමම දියුණු කරගෙන යන්නේ. එහෙමම පවත්වාගෙන යන්නේ කියලා මේක ඉන්න පුළුවන් තැන. මේක හොඳ සමබර තැන. නිමිත්තක් වෙන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිමිත්ත අරමුණු වෙන්න පුළුවන්. නමුත් මේක දැක දැනගෙන ගියොත් ඒ විඥාණයට දැන් කොටිම්ම කියනවා නම් ඇහැකන දිවනාදී සම්බන්ධයක් රූප සත්ත්ව ගන්ධ රස සම්බන්ධයක් නේ. ඊට යට තියෙන මොකද්දෝ වේගයක් මොකද්ද චලනයක් මොකද්ද කම්පන වේගයක් ශක්තියක් අරමුණු වෙනවා සමහරලා ඒක මේ සීමාවක් නෑ මේ ඇතුළ මේ පිට මේ හරි මේ වැරදි මේක උප්පත්තියක් තියෙනවා මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා මොන බලමුණක්වත් නෑ ඒක ඒකාකාර ප්‍රවාහයක් සම්තති කියලා වචනේ මේකට සාමාන්‍ය ශාසනය සඳහන් කරා the flux ඒක උද්දී බැලුවත් එච්චරයි හැන්දෑ බැලුවත් එච්චරයි හේමම තියෙනවා විඥාණයට එතකොට කරන්න දෙයක් නැහැ විඥාණයට මේකේ දෙතාවර බවක් ගන්න බෑ ද්වේතාවයක් ගන්න බෑ ඒ නිසා විඥාණය මේකේ ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒ සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං කියන තැනදී විඥානේ දුර්වල වීමක් වෙනවා දුර්වල වෙලා වෙලා වෙලාට බාහිර තිබුණු විඥානේ පුළුවන් තරම් ඇතුළට ඇතුළට ඇතුළට මේ වටින් පහර දෙන්න දෙන්න දෙන්න සෙනඟ බලකොටු ඇතුළට යනවා වගේ විඥානයේ මේ විදිහට කොටු වෙනකොට අපිට පුළුවන් භාවනා කරන කෙනාට මේ විඥානයේ මේ විදිහට ඇතුළට යන්න යන්න යන්න ඉන්ද්‍රයන් හා බැඳිලා ඇති වෙන කාමච්ඡන්ද ආදී දේවල් එන්නේ ඉඩකුත් නැහැ මේ දැන් තියෙන මේ චලනයක් හෝ කම්පනයක් හෝ ආලෝකයක් හෝ සෑල්ලුකතියක් හෝ තුලින් මේ මුළු ලෝකෙම නියෝජනය වෙනවා. ඒකට රූපය පාඩපත් වෙලත් නැහැ, සත්‍ය පාඩපත් වෙලත් නැහැ, ගණ පාඩපත් වෙලත් නැහැ. මොනම දෙයක් පාඩපත් නැ සියල්ලම ඇති කරන්න පුළුවන් මූල ශක්තිය. ඉතිවිමින් නැතිවිමින් ඇතිවිමින් නැතිවිමින් ඒකේ මුලක් මැදක් අකම මොකක් නැහැ. නිතරම නිකන් මේ මූදට ඉරෙලි වැඩිච්චාම ඇති වෙන මේ වක්කාර ගතිය දනවන එක වගේ නිකන් මිරිඟු වගේ ඔහේ තියෙන පට ගන්නවා. මෙන්න මේකට පදම් වෙන එක මේකට හුරු කරගන්න එක මේකේ දිගට පවත්තන්න පවත්තන්න ගියොත් තමයි අපිට මේ මේ තුලින් ආය නාම රූප ඇති කරගන්නේ නැතුව නාම රූප ඇති කිරීමට ශක්තිය දෙන මූල ශක්තිය මූලික ඒ භවය කියලා කියයි මේක පැවැත්ම කියලා කියයි මේක. අන්න ඒකත් එක ගත කරන්න පුළුවන් නම් උගාක් වෙලා ඉන්නකොට ඒකේ පටන් වෙනකොට තේරෙනවා මෙතන මෙහෙම ඉන්න නොදීම පිණිස විඥානයේ දහංගට තේරම දාන. හරියට සැක උපදින. හරියට බය උපදින. අසරණ ගති පහල කරනවා. නීරස ගති පහල කරනවා. ඒකාකාරී පහල. පහල වෙලා මොනම විදිහකින් සැකයක් ආවත් හුස්ම ගන්න ගියත් ආයසරයක් නාම රූප පත්‍රයට පැත් වෙනවා. එම් පත් වෙනදී පත් වෙනත් එක්කම රූප කොටස මේකයි නාම කොටස මේකයි කියලා වෙන්කර දැන ගැනීමේ ශක්තියක් එනවා. එතකොට මම උඹ හරි වැරදි තේරෙම එතනින් පාරේ. ඒ නිසා මේක තේරුම් අරගෙන ඒ මූල ශක්තියේ ඉන්නකොට ඒක විස්තර කරන්න මේ බටහිර මිනිස්සු යොදලා තියෙනවා the whole body experience කියන ඉංග්‍රීසි වචනේ. මුළු ශරීරෙම සිදුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු හයම ඇහැ කන දිව නාසය කය මන කියන හයම ඔක්කොම තම්බල තම්බල අඩියටම හින්දෙව්වා වගේ ඔක්කොම ඒකේ තියෙනවා. හැබැයි තාම රූපයක් බවට හෝ සත්‍යයක් බවට හෝ ගණක් බවට සක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා මේ අත්දැකීම අත්දකින්නේ ඇහෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි, හිතෙමුත් නෙවෙයි. ඊටත් එහා ගිය තැන. ඒ නිසා මේ අත්දැකීම වචනයට දාන්න බෑ. මේ අත්දැකීම ව්‍යාකරණ වලට අහු වෙන්නේ නැහැ. මේ අත්දැකීම හොඳ නරක නෑ. මේ අත්දැකීමේ මුලැමැදාක නැහැ. මේ අත්දැකීම මගේත් නෙවෙයි. මේ අත්දැකීම භාවනා කරලා ලැබුවෙකුත් නෙවෙයි. විඥානේ ගිහිලා ඒක තනකට නතරලා තියෙනවා තාම නාම රූප මට්ටමටත් තව විකාශනය වෙලා නැහැ. ඒ කලලේ තාම මේ මට්ටමටත් වැටිලා යම් වෙලාවක ඒක තුලින් අපිට සත්‍යයක් හෝ ගඳක් හෝ රසක් අවිලක පාට හිත මේ සමාධිය කඩලා කියන වෙලාවක් එනවා. කඩලා ගිය ගමන් සද්දයක් එක්ක ගන්ධයක් එක්ක රසක් අපිට තියෙනවා. ඒ ගන්ධ රස එනකොටම අදාළ ඉන්ද්‍රිය ඉදිරිපත් වෙනවා. එතකොටම සලආයතන වැඩෙනවා. මම මේ සද්දය ඇහුවේ කන. රූපය දැක්කේ ඇහි. එහෙම නැත්නම් මේ ස්පර්ශ ලැබුවේ කයෙන් කියලා ඒ අත්දැකීමක් වඩපත් වෙනවත් එක්කම සමාධිය කරනවත් එක්කම අදාළ ඉන්ද්‍රියන් ඒ නාම රූප කොටස් වලට පහළ වෙනවා. ඒක නිසා විඥානයේ එක අවස්ථාවකට යන්න පුළුවන් භාවනාවේ විශේෂම කායන පස්සනාව උදේට සංසිඳව ගත්තට පස්සේ තාම නාම රූපකන්ටමට කැඩිලා නැහැ. ඊටත් වැඩිය මූල මට්ටම. ඊටත් ප්‍රාග් අවදී කියන වේගයක් බවට ශක්තියක් බවට පත් කරගන්න පුළුවන්. වෙන්නේ මොකද්ද? මේ தත්ත්වෙට ගියාම හිත විසින්ම හිත සැපක. හිත විසින්ම හිත නීරස කරගන්න. හිත විසින්ම හිත කම්මැලි කරගන්න. නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න හිතනවා. මේවා සේරම මේ විඥානයේ ওই නාම රූප මැවීම සඳහා කරන්නා වූ මායාකාරී වැඩක් කියන අදහස් එකඟ වෙන්න පුළුවන් නම් අපි මේ දකින හැම රූපයක්ම සත්‍යක්ම ගන්ධයක්ම රසයක්ම විඥානයේ විශ්ින් අර තනිකන් දෝෂේ නැති කරගන්න කරන ලද විකාර වැඩ ටිකක්. Tamanda ඇති වෙන තනිකන් දෝෂේ නැති කරගන්න කරන යෝජනා ඉස්තිරත්වයක් තමයි. මේ නිසයි ඔය තිස්සල දේශනා වාරයක මම මතක් කරේ ඒ යෝගාචාර කියලා නැත්නම් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා මේ අදහස දිනු කළ තියෙන මහායාන නිකායක අපි මේ දකින මුළු ලෝකෙම නැත්නම් අපි මේ සම්බන්ධ වෙන මුළු ලෝකෙම අපි මේ සම්බන්ධ වෙන යෝජනා ඉස්තර කරන හැම මුළු ලෝකයක්ම විඥානයේ විසින්ම වන ලද්දා. විඥානෙට මේ වෙනුවට අපි ශබ්ද අහනවා වෙනුවට ඕනනම් එයාට රූප බලන කෙනෙක් බාටපත් කරන්න පුළුවන් මා මේ වෙලාව. ගන්ධ බලන කෙනෙක් බාටපත් කරන්න පුළුවන්. රස බලන කෙනෙක් බාටපත් කරන්නත් පුළුවන්. අහසලමට කෙනෙක් බාරපත් කරන්නත් පුළුවන්. ඒක සම්පූර්ණ අහඹයක්. නිසා එකම සිද්ධියකට 10 දෙනෙක් සම්බන්ධ වුණොත් ඒ 10 දෙනා ඒ සිද්ධිය අත්දකින්නේ 1000කයි. ඒ මොකද එක එකනාගේ විඥානේ වැඩ කරන්නේ ඒක එකන විඥාන කොයි දේ යෝජනා ඉදිරි කරයි දන්නේ. මෙන්න මේ කායන පචන හොඳට සංසිලාර හෝල් බොඩි එක්ස්පීරියන්ස් එකකට විවේක ස්ථානට ගිහිලා කිසිම දෙයක් වඩපත් වෙන ඉස්ලයි ප්‍රාග් අවදී හිත පවත් ගන්න පුළුවන් බොහෝ වෙලා පවත් ගන්න පුළුවන් නම් තේරුම් ගන්නවා ඒක උංගාක් නික්ලේශී අවස්ථාව. ඒක ක්ලේශ කෙලෙස් බඩ කෙලෙසෙනකොටම එක සත්‍යයක් ගන්ධයක් රසයක් වඩපත් වෙලා ඇහැට කන දිවට නාසයට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට මේ නාම රූප විඥාන පත්‍ය නාම රූපං කියන කොට ඒ කොටාසි ඒ ඒ ඒ පුරුක භාවනාවට සම්බන්ධ කරගන්නවා කියන එක හිතලා බැලුවොත් අපිට තියෙන්නේ අර විදිහට ආනාපානේ සංසිඳලා ගියාට පස්සේ කිසිම චේතනාවක් පහළ නොකර කිසිම හැඟීමක් පහළ නොකර මේක අනිච්චන් දුක්ඛම් බලන්න යන්නේ නැතුව අසුව භාවනා කරනකොට මේ විඥානයේ මේ ප්‍රාග් අවදී කොච්චර වෙලා ප්‍රයෝගයෙන් තොරව නිමිත්තකින් තොරව අනිමිත්තේ පවත්න්න පුළුවන්ද කියනවනම් ඒක තමයි භාවනාවේ ශක්තිය. ඒක තමයි භාවනාවේ Taman ලැබපු තල තුනක්. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ විඥාණයට අවස්ථාවක් නොදුන්නට විඥාණය මේ හරි වැරදි හොඳ නරක අදහස් නොදුන්නට ඊට වඩා නික්ලේශී ප්‍රාග් අවස්ථාවක් මනුස්ස මනසේ තියෙනවා අන්න ඒකට ගිහිලා ගොඩාක් වෙලා හිටියොත් ඒ තුල සුවසේවාවක් සිදු වෙනවා සමබර භාවයක් සිදු වෙනවා තමන්ට තමන්ට කරන්න පුළුවන් ලොකෝම අත්ම අත්ති සිද්ධිය. අත්ති කුසලයේ එතන සිද්ධ වෙනවා. හැබැයි සුද්ධ කුසලයේ සිද්ධ වුණාට ක්‍රියාවෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ අකිරියේ. සම්පපවස කරනම් කියන පදේ බොහෝම ජයට ඔප්නැගෙන තරක් කියන. සියලු පාපෙන් තොරව මිසක මෙතන කරන හොදක් නැහැ. කරන පිනක් නැහැ. කරන දක්ෂකමක් නැහැ. දක්ෂකම නම් යමක් නොකර සිටිනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මේ මේ අවස්ථාව අඩු ගන්න මේක මේ භාවනාවේ බොහොම මේ පළවෙනි මාර්ග ඥානයට බොහොම මෑත සිටින තරම් මේ අවස්ථාවට යනකොටම පවා ඒ ගඟ දිගේ ඉහළට පීනන ගතිය මේ ලෝකයා ඔක්කොම පුළුවන් තරම් මේවා දැකලා හොඳ නරක හරි වැරදි වශයෙන් දක්න ඇහ කන දිව වාස නැසේ වශයෙන් සාක්ෂි කරගෙන මේවා ව්‍යාකරණ වලට දාගෙන ඉෂ්ටිර කරගන්න හැදුවට අතින් ගිල සියල්ලම අමතක කරලා මේක මතක් කරලා ගන්න දෙයක් නැහැ මේකේ තියෙන හුදු ශූන්‍යතාවයක් විතරයි. නිසා කිසිම දෙයකට වග වෙන්නේ නැතුව කිසිම තැනක චේතනා කරන්නේ නැතුව කිසිම තැනක ප්‍රාර්ථනා නැතුව යන්න ඇරියොත් ඒ ඒ සමතුලිතතාවයේ Tamanගේ තේමාව කරගත්ත ජීවිතේ ඒ යෝගාවචරයට තේරුම් පටන් ගන්නවා මේක තමයි ජීවිතේක වෙන්න පුළුවන් ඝර්ෂණය අඩුම චිත්තක්ෂණය. ගැටුම අඩුම චිත්තක්ෂණය කර්ම නැහැ. විපාක නැහැ. සමාජයට පරණ කරන කර්ම විපාක ගෙවෙන්න ඉඩ තියෙනවා. අලුතෙන් කර්ම විපාක රැස් වෙන්නේ. මොකද චේතනයි. ඒ චේතන නැති වෙන්නේ මොකද? මේ විඥානයක් තියෙනවා, දැනීමක් තියෙනවා. ඒ දැනුම අනිමිත්ත මත යන නිමිත්තක් මත යන විඥානයක් නෙවෙයි එතකොට බරපතල ප්‍රශ්නයක් අහනවා මේ නාම රූප දෙක එකට පාවිච්චිනකොට නාමේ නැතු රූපෙට ඉන්න පුළුවන්ද රූපේ නැතු නාමෙට ඉන්න පුළුවන්ද? නමුත් මෙතනදී ආනාපාන සති භාවනාදී මේක ਸਰවඥාන්සේ විශ්වා නම් කරන්නේ මේ දේශන ලක්ෂණේ චිත්ත පරිසංවේදී අසසිසාමිති සික්කති චිත්ත පරිසංවේදී පස්සසිසාමිති සික්කති ඒක හදුවචාන් වහන්සේලා කියන මේ චතුත් අධ්‍යාන සමාධියේදී ආශ්‍රව ප්‍රසන්න 100ක්ම ගෙවිලා හුදු යෝගාචර හිත විතරක් දකිනවා වගේ. ඇත්තම රූප නැති එක නෙවෙයි එතන තියෙන්නේ. රූප තියෙනවා ඒ යෝජනා ඉස්තර කරන්න කවුරක්වත් නැහැ. නැත්නම් රූප ඇතිවීමේ මූලික ප්‍රභව ශක්තිය තියෙනවා රූප බවටපත් වෙන්න දීලා නැහැ. එහෙම මෙව ලක්තනම ලොක් වෙලා තියෙනවා. මෙන්න මෙවැනි විවේකයක් කරන්න දෙන්නේ නැතුව මේක තුල සැක පහල කරලා ආරවුල් ඇති කරලා කොහොම හරි නැවතත් අර ගොරෝසු විඥාණයට වැඩ ගොරෝසු විඥාණයට නඩු ඇති කරගන්න කම විඥානේ নানা ආකාර ප්‍රයෝග කර. ෂටගති මායාවි ගති පාන. ඒ ටික තමයි කෙලස් කියන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී ඒවට උඩගෙඩි දෙන්නේ නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ප්‍රයෝගයෙන් අයින් කරන මේක ජීවත් වෙන්න පටන් අරගත්තොත් වැඩි වෙලා ඉන්න පටන් අරගත්තොත් ඒ ඒ යෝගාවචර තියෙනවා මේ කියන ඒ අත්දකින්න අත්දැකීම මොනම හේතුකින්වත් ස්ත්‍රී පුරුෂ කියලා වෙන් කරන්න බෑ. මොනම හේතුකින්වත් පැවිදි උපවිදි කියලා වෙන් කරන්න බෑ. මොනම හේතුවකින් වත් බෞද්ධ බෞද්ධ කියලා වෙන් කරන්න බෑ. ඒකේ අත්දැකීම වල ඉතාම අඩිය මට්ටමක් මේකේ පේනවා. හැබැයි ඒක මගේ අත්දැකීමක් කියන්නත් බෑ. ඒ කවදා ලෝකේ පටන් ගන්න එකක්ද දන්නේ නැහැ. කවදා ඉවර වෙයිද කියනත් බැරි එකක් වෙනවා. ඉතින් මේකේ පුංචියට නිකන් නිවන් රසය තියෙනවා. ඒ නිවන් රසය විතර කරන්නේ නිමිත්තක් නැතිකම නිසා. මගේ කියා ගන්න බැරි නිසා, වචනෙන් නගා ගන්න බැරි නිසා, සීමාවක් නැති නිසා, මුලක් මැදක් නැති නිසා මේට සාපේක්ෂව බැලුවොත් හැම ශබ්දයකම හැම ගඳකම හැම රසකම හැම රූපකම හැම ස්පර්ශයකම මුල මැද අග තුනක් තමයි සංස්කාර ලක්ෂණය. මෙතන තියෙන සදා කාලේ ගමාගෙන කරන් කරන ප්‍රවාහයක්. සන්තතිය. මේ සන්තතිය මම බැලුවත් කියනෝ නැතත් කියනෝ මම මට ඕනේ කියලා ගත්තත් කියනෝ නැතත් කියනෝ ඒක විශ්ීම පවත්තන දෙයක්. අන්න ඒක ඒ මුලක් මලක් නැතු යන්නේ මම මාගේ කියාගන්න සංස්කාර කරන්නේ නැතුව ගත කරන පටන් අරගත්තොත් අපිට තේරුම් අරගන්න පුළුවන් මේ විඥාණය නිකන් හිරිවට්ටලා විඥාණය නිකන් කොටු කරගත්තා වගේ. විඥානේ අඬු කට දැම්මා වගේ. බල බිඳලා දැම්මා වගේ. හැබැයි සම්පූර්ණ මරලා නෙමෙයි. අන්න එතන ගියාට පස්සේ තමයි යෝගාවචරයට චිත්ත භාවනා එහෙම නැත්නම් මේ චිත්ත සංකාර දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සරුවචන් සඳහන් කළා තියෙනවා පබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං තංචකෝ තං තං අසුතෝතෝ පුතත් ජනෝ නප්පජා සෝ අසුතෝතෝ පුතඥාස්ස චිත්ත භාවනා නත්ථීති වදා මහනි මේ හිත මේ නිකලෙසලා මැදට ගිය හිත අනිවාර්යයෙන්ම ප්‍රබාසරයි ඒක මේ අලුතින් ආය සුද්ධ කරලා ගන්න දෙයක් නැහැ මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක පිටින් ගෑවිලා තියෙන කුණු කට්ට නිසා පිටින් ගෑවලා තියෙන කච්චල් නිසා ඒ ගෑවලා තියෙන මලකඩ තට්ටුව නිසා බැලු බැලමට මේකේ තියෙන මලකඩ පෙනුනවා හැබැයි ඇතුළට යන්න යන්න යන්න මේක දිදුලන ප්‍රභාෂරයක් තියෙන බුදු හිතක් ඇතුලේ තියෙන. මොකද අපි කවදාවත් ඇතුලට යන්නේ අපි බලන්නේම පිටට ගිහිලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දිගේ ගිහිල්ලා බාහිරවර්ති වෙලා නන්නත්තර වෙන එක. ඇතුලට ගිහිල්ලා බැලුවොත් මේක දම්බ රත්තරණක් වගේ. චිත්තං ජම්බෝන දස්සාවේ කෝතං නින්දතු මරහති කියලා ඒ අරිවන්ත සූත්‍ර දේශනාව සඳහන් කරන ජම්බෝන දස්සයක්සේ දඹ රත්තරණක්සේ පවතින මේ හිතට කවුරුනම් නිග්‍රහ කරයිද කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නිග්‍රහ කරන්නේ අපි නිග්‍රහ කරනවා මම කාලකන්‍යයි කියලා ඒ හිතේ පිරිසුදුකම දක්වන්නේ අර පිට ගෑවිච්ච මාලකඩ දැක්කලා. පිට ගෑවිච්ච තෙල් කුණ දැක්කට පස්සේ ඇතුලේ මේ මනුෂකම ඇතුලේ පුදු වෙන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන් පින. කොයි වෙලාවෙත් සමාකාරවම තියෙනවා. අඟුලිමාලටත් එහෙම නැත්නම් සාරිපුත්ත මොග්ගල්ලාන උපදේශකෝලිත වශයෙන් ගත්තත් ඒක කිසිම වෙනසක් අපිට වෙන්නේ අඟුලිමාල කියන්නේ මහා මදාවිය ප්‍රභාකරලා 10 දිනකට වැඩිය හයිය කෙනෙක්. මහා මහා තත්ත්වවාදී කියලා. ඇතුළේ තියෙන අර නවරත්තරනේ ඒ කෝලිතුපතිසත් එක කිසි වෙනසක් නැහැ. ඒ නිසා මේ පිට මේ කුණු තට්ටුව එහෙම නැත්නම් මේ පුඩ ගෑවිලා තියෙන මජන් ටික එහෙම නැත්නම් අපි කියනවා නම් තෙල් කුණ මුළු ඝණයත් එක්ක බලනකොට දශම බිඳුවයි දෙකක්වත් නැහැ කියලා කියනවා මේ පිට පේන්ට් එක. ඕක විතරයි පේන්නේ. ඕකෙන් තමයි මනි. අපිට ඒක හරහා යන්න බැරි නිසා අපි හැමදාම අපි හරි කාලකන්නේ අපිට දසපාරමිතා පිළිලා නැහැ අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ අපිට බුදුහාමුදුරු ඉන්න කාලේ අපහළ වෙන්න ඕනේ අපි ඉන්දියාවේ පහළ වුණේ නැහැ මම අර පව කරලා තියෙනවා මේ පව කරලා තියෙනවා කියලා අර පිට කුණු කට්ටේ තමයි සමාදම් වෙන්නේ ඒ නිසා බුදුහාමුදුරු කියන කාදාකත් එහෙව් කෙනෙකුට නම් චිත්ත භාවනාවක් හරියන්නේ නැහැ මොකද මනුෂ්‍යයෙක් කියන්නේ කාලකන්නේ හැකියි හැකි සංඥාව නෙවෙයි නැති බැරි කමයි පේන්නේ. එතන කෙලෙස් වලටමයි ආවරණ. මාරපාක්ෂිකයි. ඉතින් කවදා හෝ මේ මිනිස්සේ අර හොඳට ආනපන සංසිඳුල ඇතුළට ගිහිලා අනේ අම්මේ මේක කිසිම කෙලෙසයක් නැහැනේ. කාය දුච්චත්ත, වාචික දුච්චත්ත අඩු ගානේ මනෝ දුච්චරිතත් පුළුවන් තරම් හිරිවටලා තියෙන්නේ. අඩු ගානේ මෙච්චර මායාකාරී විඥානයක් දැන් කොටු වෙලා තියෙන අනේ මට මේකේ වැඩි වේලාවක් ඉඳ ලැබේවා. මේ මේ විවේකයෙන් මගෙන් තුරන් හොවේවා. මේ විස්රාම හිත මේ හුදේකලාව මේ තියෙන විවේකය මගින් තොර නොවේවා කියලා එකට යෙදිච්ච කෙනාට තේරෙනවා මේක ප්‍රයත්නයෙන් භාවනාවෙන් ප්‍රයෝගී උපයප එකක් නෙවෙයි මේ තියෙන දේ සමාදන් වීමක් තියෙන අනේ සමාදන් වෙච්ච රන්තුන තමන්ගේ පිට ගැයලා තියෙන කුණු ටික කොච්චර පොඩ්ඩයි මේ නිසා මම මෙච්චර පශ්චාත්තාප වෙනව වෙනුවට ওই කුණු ටික ගැන 0.2ක් වගේ වෙන කුණු සිකට වඩා මේ ඇතුලේ තියෙන දඹරත්තර ගැන හිතනවා නම් ඒ පුද්ගලට අම්මා තාත්තා මැරුණා. වස්තු වේදන සිද්ධ වුණා. ඥාති වේදන සිද්ධ වුණත් වෙනවා මේ දඹරත්තරනේ තියෙන වෙනසට ඔය වස්තු විනාශයෙන් මොනම සම්බන්ධයක්වත් නැහැ. ඥාති විනාශයෙන් මොනම සම්බන්ධයක්වත් නැහැ. ඒක මේ වෙනමම මාතෘකාවක්. එහෙව් කෙනාට මේ තමන්ගේ දරුවා තමන්ගේ කුක්කුලේ මැරෙද්දි සමාජ භාවනාවට ගන්න පුළුවන්. මොකද දන්නවා මේ හිතේ ওই පිට ලෙල්ලේ ගෑවෙන දෙයක් මිසක ඇතුළට යන වෙනසක් නැහැ. ඒ නිසා සබවත්යන් සඳහන් කරලා තියෙනවා පපස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ ආගන්තුකේ උපක්ඛිතේ උපක්ඛිත. මහන්නේ හිත හරිම ප්‍රබහසරයි පිට උපක්ලේශ ගෑවිච්ච ටික විතරයි තියෙන්නේ. තං සුතවතෝ අරිය සාවඥාති. සුතවතෝ අරිය ශාවක මේ ප්‍රොපෝෂන් එක දාන්න මේ පිට තියෙන කුණු ලෙල්ල මේ ධර්මස්ථාන කිච්චා විතරයි තියෙන්නේ. ඇතුළේ තියෙන දඹරතර නෑ අවුවට වැසට අහු වෙන්නේ නැහැ. ඥාති වේසන වස්තු විසනට අහු වෙන්නේ නැහැ. ඥාන පිළිම කමකොත් නැහැ. පැවිදි උපවිදිත් නැහැ. දියන්නේ කාය දරා මඤ්ඤේ කාය දමර කුරණේ කාය කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒක දන්න මනුස්සයාට ඔය පිට මොන හේන ගැහුවත් ඇතුලේ තියෙන දඹරත්නේ අදහන මිනිහට ඕනම තැනක සමාධි භාවනාවක් ගන්න පුළුවන් කියලා. ඒ මොකද? අගේ විශ්වාසයක් තියෙනවා මේ මනුස්සකම කියන්නේ මා විශාල දෙයක් කියලා. නැත්තම් අර විඥානයේ විශ්ින් මවල දෙන මේ රූපේ මේ ඇහ මේ ශබ්ද මේ කන මේ රූපවල මේක කහ පාටයි ඒක හොඳයි. මේ කහ නිල් පාටයි මේක හොඳ නැහැ. මේක හතරස් ඒක හොඳ නැහැ. නානා ප්‍රදේවල් ඒකට දාගෙන ඉවුවා හොඳ නරක කියලා බෙදාගෙන මේ කරන රණ්ඩුව වෙනුවට මොක බැදගෙන ගන්න බැදගෙන කාපන් තම්බන කන්නේ තම්බන කාපන් කියලා ඕක දාලා පැතුලට ගියොත් Tamanට ඕන වෙලාවක ඇතුලට යනවා. ඉතින් මේ සාමාන්‍ය පුතජනේ කල්ලා කතා කරන පටන් අරගත්තොත් ඒ මනුස්සයා මේ පිට ලෙල්ලේ ඉඳ අයිතිවාසිකම් පිළිබඳ සටන දිහා බලනකොට හරිම විචිත්‍රයි. ඒ මනුස්සයාට පිට ලෙල්ල ගැන අයිතිවාසිකම් කතා කරනවා. කොහොමද වමතක් කරලා කොහොමද අපි අපිට වගකීම් කියනවනේ අරක තියනවනේ මේක තියනවනේ කියලා වෙලා අර අර කුණටමයි තාක්කිය දෙන්නේ අර අර මේ මනේ මේ කුමාරයාට මාස්ටර්දර දීපු කඩුව තමයි. කොයි වෙලාවෙත් ආශිෂ්ඨ වූ තමන්ගේ උරුමෙන් නීත්‍යනුකූල හම්බ වෙච්ච මේ ලස්සන හැන්සම් කුමාරයා. එයා වැඩන්නේ. ඒක කොහොමඩක්වත් දැන් තමන්ගේ උදේට බඳපු කුමාරයා. අරක තමයි ආසාව තියෙන්නේ. ඒ නිසා කාමච්ඡන්දයට වඩා ඒකාග්‍රතාවයේ බලනකොට ඒක තමයි හරීම අප්ලිෆ්ට් ඒ කියන්නේ උසස් කරන ආදී භාවයටපත් කරන ජීවුන කරන ගතියක් ඒකාග්‍රතාවයේ තියෙනවා. නමුත් අපිට ඕන විචිත්‍රත්වය. අපිට ඕනේ විවිධාංගීකරණේ. අපිට ඕනේ හැම දෙයක්ම මාරු වෙන මේ කානිවල් එක තමයි ඕන කරන්නේ. හැබැයි ලස්සනම දේ නැත්නම් ලස්සන දේ කියවට ඒකට පාඩුවක් නැහැ. ඒ කොච්චර ඒ විවිධාංගීකරණයට විචිත්‍රත්වයට කැමැතිද තිබුණා. ඒ අතින් අපි කොච්චර කෙලෙසිලා තිබුණා. අර ඇතුළට යන්න පුළුවන් පින අපිට තුන්නදකින් කියලා කදාපක් කියන්නේ. අපි ගිය ඕන වෙලාවක බාර ගන්න ලෑස්තියි. කොච්චර පව් කරලා තිබ්බත් කොච්චර වැරදි කරලා තිබ්බත් අපි ඒකට ආචි සංවරේ පිළිහිලා කරපු කෙනාගේ සමාව අරගෙන අර හොඳ පැත්තට ගියොත් ඒ හොඳ පැත්ත කවදාකවත් තෝ වැරදි කරලා තියෙනවා තෝ මට බැනලා තියෙනවා තෝ මට නොසකලා කියලා කවදාකවත් නැහැ මොකද ඒක අනාත්ම ධර්මයක්. ඒක නිසා ඒ සත්පුරුෂයා ගාවට සද්ධර්මයේ ගාවට ඒ ගම්භීරත්වයට ඒ ශූන්‍යතාවයට යන්න බැරි කොන්ද බලන්නේතිකම මිසක් ආ ඒ දේ අපි ප්‍රතික්ෂේප කරන්නේ. අපි පව් කෙරුවා, අපි හීනමාන හිතාගත්තා, අපිට බැන්වේ කියලා හිතුවා කියන එක ගණන් ගන්න. ඒ නිසා අපිට කවදා හෝ කර්ම ගෙවිච්ච දවසක, සම්මිය දෘෂ්ටි පහළ වෙච්ච දවසක යහ දැක්ම දිට්ඨිච අනුගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියලා බුදුරජාණන් සඳහන් කරනවා අනම්මනම් වැරදි දෘෂ්ටි වලපත් වෙන්නේ නැතුව සිල්ලන්තව යහ දැක්ම දිට්ඨි චනුපගම සිලවා දස්සනේන සම්පන්න. එදාට තියෙන මේ නිවන් දැකීම සඳහා අමුතුවෙන් කරන දෙයක් නෑ. මේ දේවල් අතර තේරුලා බේරලා ඒ ඒ යහදෙන පැත්තට පොඩ්ඩක් හේතු කළ තියෙන එක විතරයි කරන්නේ. ඒ නිසා විඥානය හොඳට ඕම අර වගේ නිමිත්තක්වත් දකින්නටත් පත් කරලා ආයේ ඒකට තොරන් ගහන්න ඉඩ නොතබා. යෝජනා ස්ථිරත්වයට පත් වෙන දෙන්න ඉඩ නොතබා. චේතනා පහළ නොකර ප්‍රකල්පනා පහළ නොකර ඒ තුන නිර්මාණශීලීත්වයකට එන්න දෙන්නේ නැතුව මේ විඥාන විඥාන මට්ටමේ රඳාගෙන යන්න පුළුවන් නම් විඥාන පත්‍ය නාම රූපං කියන එක අපිට යම් ප්‍රමාණයකට සංවර කර ගන්න පුළුවන්. ශීලාචාර කර ගන්න පුළුවන්. ශීලාචාර කෙරුවට 100ක් නම් කරන්න. මුළු ජීවිතේ පුරා මුළු අවුරුද්ද පුරා කරන්න. ටික වේලාවකට දැක්කොත් ඒ දකින්න ප්‍රමාණය ඇති ඒ අකුණු විදුලි ගහපු ගමන් පාරකට Taman යන පාර හරි කියලා තේරුණා වගේ Taman තේරුම් පටන් අර ගන්නවා. ඉතින් එතෙන් යන්නත් ඒ කියන්නේ අපි අර පටිච්චසමුපාදයෙන් කතා කරන්න කිව්වා. අර මුලින්ම කිව්ව සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරන විසුද්ධි කියලා ඒ විසුද්ධි ටික පහු කරලා තියෙනවා. එහෙම නැත්නම් නිකම් නිකම් මේ බණක් අහලා, එහෙම නැත්නම් මේ කල්පනා කරලා දාර්ශනිකව යන්න බෑ. අනිත් ඉතින් ගියා මේ මේ යහ දැක්ම නැත්තම්, මේ හැකි සංඥාව නැත්තම් මේ කියන පෙරදක්ම නැත්තම් මේකට බුදුහාමර පාවිච්චි කරන ලස්සන වචනයක් මේ අදිමොක්කේ අදිමොක්ක කිල්කේ මේ අවුල් රාශිය තියදී මම කළ යුත්තේ මේකයි කියලා හරියටම මේ විශදව දැනගන්න පුළුවන් චෛතසිකේ මේ අදිමොක්කේ කියන්නේ ශ්‍රද්ධාවේ ලොකු අයව. ශ්‍රද්ධාව කියන්නේ ආරම්භකදී ශ්‍රද්ධාව හැම දෙයකම දුවන. අදිමොක්කේ කියන්නේ දේවල් ගන්නවා මේවා මෙහාට අදිනවා මේවාට නමුත් මම කරන්නේ මේකයි කියලා කොඳු ඇප්පෙනවා ආධ්‍යාත්මික ශක්තිය ආධ්‍යාත්මික පිටකොන්දක් ආවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේක කල් සංසාරේ අපේ තිබුණ චපලකම අර කරත් කැමති වෙනවා මේකටත් කැමති වෙනවා හරියට විනිශ්චය කරගන්න බෑ විනිශ්චය කරන්න අවශ්‍ය නැහැ මොකද ඒවා කර්මානුකූපව ඒත් වල ධර්මයේ සිද්ධ වෙනවා ඔතේ නොසැලෙන මනසක් ඈති කරගෙන මේ ඇති වෙලා තියෙන අපි ඉන්ද්‍රිය ප්‍රතිපද තිබුණු විඥානේ ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයෙන් අරමුණු වලින් වෙන් කරලා මූල ජවයට ගෙනත් තියෙනවා. අන්නේ අන්නේ හිරි වටගත්ත අඳු කඩාගත්ත මේ විඥාණයට ආය විභූෂණ පාණ්ඩ දෙන්නේ නැතුව ආය යෝජනා ඉස්තිරකම් කරගෙන අහු වෙන දෙන්නේ නැතුව මේක පවත්වාගෙන යනවනම් තීරණ පටන් අර ගන්නවා. ඒක සඳහා මේ ලෝකායත දැනුමින් සත්‍ය පහක වැඩක්. ලෝකායත දැනුම තියෙන්නේම විවිධාංගීකරණයට. තියෙන්නේම විචිත්‍රත්වයට. තියෙන්නේම කාමච්ඡන්දයට. තියෙන්නේම ව්‍යාපාදයට. මේකේ මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ ඒක තිබුණයි කියලා කාමච්ඡන්දය තිබුණයි කියලා මේකට නුසුදුසු කමකුත් නැහැ. නිසා ගිහියන්ට නිවන් දකින්න පුළුවන්ද මේ ජීවිතේ පුළුවන්ද নানা ආකාර ප්‍රශ්න අහන්න පටන් ගන්න මේක තුල මේ අඳු කඩාගත්ත දුර්ල කරගත්ත විඥානය තුල කාලමානීය දේශමානීය ගැන කල්පනා කරන්න පටන් අරගත්තොත් ඉතින් ආය විඥානේ නාම රූපම වාගෙන හොද නරකම වා ගන්න හදනවා. ඒකට කාලේ දාන්න යන්නත් එපා, දේහේ දාන්න යන්නත් එපා. ඒක වචන කියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නෙකුත් නෑ. නමුත් මේ ආපහු හැබෑ නිවසට ගියා. නියමතෙන් ගියා වගේ කියලා ඒ தත්ති පවත් ගන්න පුළුවන් නම් තමන්ට ඒක විස්තර කරන්න බැරි වුණාට සතිය හරහා ගිය නිසා මේක පටලවිල්ලක් නොවන බව දැනගන්න. එතනදී සමාධියක් පවතින බව දැනගන්න පුළුවන්. කලයුත්තක් තියෙනවා ඒකට හැරෙන් කියන්න තියෙන්නේ ඒ වෙලාවේ කරන දේ තමයි යමක් නොකර සිටීම. මේ දේෙන් අපිව කඩන්න අපිව කියන එක වචනේ වැරදි. මම මම කඩන්න හේතු වෙන්නේ මොනම බාහිර දෙයක්වත් නෙමේ විඥානයේ තියෙන එක එක රස බැලීම සඳහා එක එක යෝජනා ඉදිරි කරගන්න සඳහා තියෙනද මනමේ කුමාරගේ තියෙන මස්සද්දට තියෙන ආසාවමයි. එන්නේ ඒකයි කෙලෙස් කියන්නේ. ඒකේ ඒ වෙලාවට එන කෙලෙසි. ඒක මේ බබ මේ කර්මානුරූප වෙන එක වෙන්න පුළුවන්. මොකද එනකොට මේක දැනගෙන ඒක දැනගත්තම අහුණක් ප්‍රශ්නයක්. මම මේ වෙලාවේ මේ නැගිට මේ හේතුව නිසා. මට නීරසකම ආවට කම්මැලිකම ආවා. දැනගන්න දැනගන්න දැනගන්න අපිට මේක තමන්ගේ අත්‍යන්ත කරගන්න පුළුවන් වශීතාවයට කරගන්න පුළුවන්. යම් හේතුවකින් විඥානයේ මොකක් හරි දෙයක් ඇල්ලුවා නම් රූපයක් සත්‍යයක් ගන්ධය රසය මුදුවට මතක තියාගන්න. ඒකත් එක්කම ඒ දකින අත්දැකීමට අදාළ ඉන්ද්‍රිය ඇහ කන දිවනාසයකට සම්බන්ධ වෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවා මෙල්බන් වලින් ඇති භාවනා කරන යෝගාවචරයේද ඉතිරි දෝෂ කරන මතක නැහැ ස්වාමීන් වහන්සේ ඔය තැනට ගියාට පස්සේ තියෙන මේ චංචල ගතියත් වායෝ ධාතුවේ තියෙන චංචල ගතියත් වෙන් කළ අඳුරගන්න කොහොමද දෙවට ආන වසන වසන වසන කියලා පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා පණුවන ලියන වගේ ඒව නැත්තම් සංකල්ප චංචල ගතියක් වේගයක් අපි කියන ප්‍රවාහය කියලා නැත්තම් අපි කියන එකට මේ සන්තතිය කියනවා ඒකේ චලනයක් තමයි වෙන්නේ අපේ ලොකු සංසහන්දාට බණ කියන්නේ හැමදාම කියන්නේ ඔය චලන ගැන කතා කරනවා කියන්නේ ශක්තියක් නියෝජනය කරන ආකාරය මේකයි වායෝ පොට්ටබ්බ ධාතුවේ වෙන් කළ හඳුන්නේ කොහොමද කියලා. වායෝ පොට්ටබ්බ ධාතුව නම් ඉන්ද්‍රියක් ආකාරයි. ඒක එක්කෝ කය ගක්කලට වායෝ පොට්ටබ්බ ධාතුව අපිට අහුවෙන්නේ කාය පොට්ට කාය ප්‍රසාදෙට තමයි. වායු පොට්ටබ්බ ධාතුන කයේ තැනකට සම්බන්ධයි. මේ කියන එක සම්බන්ධ නැතිකම තමයි දක්ෂකම. ඒක කියන ලක්ෂණ. එතකොට දැන් ඇහැට පෙනෙන වර්ණ රූපයක් සමහරට මේ වගේ වෙලාවට මතුවෙන ආලෝකයක් බැලුවොත් වර්ණ රූපේ පේනොනක් ඇහැ කිටි කැවෙනවා. ඉන්ද්‍රියක් සම්බන්ධ වෙනවා. මෙතෙන්ද ගියාට පස්සේ ඇහෙන් නෙවෙයි ඒක දකින්නේ. සහැල්ලුකම දකින්නවා, චලන දකින්නවා. ඉන්ද්‍රියකට සම්බන්ධ නැහැ. ඒ නිසා ඒක නාම රූපයක් බවට පත් වුණොත් පත් වෙච්ච ගමන් සලආයතන එකක් බවට පත් වෙනවා. මෙතනදී දැක් ගන්න පුළුවන් ඒක ඇහ කන දිවනාට නිකන් අපෙන් ඈත් වෙලා වගේ. ඒක දුරස්ත තනක් බවට පත් කරලා ඇතුළත උඹ ආයතනට ගිය ණයා වගේ ඇතුළත හොඳට තේරෙනවා මධ්‍යස්ථානේ මේ වගේ චලන වගේක් තියෙනවා. තාම මේක නාම රූප බවට පත් කරක් නැහැ. එහෙම නැත්නම් විඥාන බවට පත් කරක්. මේව තියන්න දෙන්නේ නැතුව සැප උපදවන එක කම්මැලි කරන තර විඥානේ හැටි. මේක මේ මෑතකදී ඒ දේශපාලන ටික සම්බන්ධයි ඒක නිසා මගේ සෞඛ්‍යයට හොඳද දන්නේ නැහැ නමුත් මම මේ කියනවා ඇමරිකන් රජය සමාවෙන්න ඕන කිව්වට මේ මුළු ලෝකෙම පාලකයා මමයි කියා ගන්න ඕනේ නිසා දුප්පත් රටවල් කරන මේ මගදී මහ විනාශ කරන එකපාරට ඒගොල්ල ප්‍රශ්නයක් ඇති කරලා ඒ දුප්පත් රටවල් ප්‍රතික්‍රියා කරනවා ප්‍රතික්‍රියා කරුවට පස්සේ කියන ඕම් පේනව නේද? මම භයානක தත්ත්වෙ එන්න තියෙනවා. ඒ නිසා කරුණා කරලා අපි මේකට ආරක්ෂක විසඳුමක් දාන්න තිබුත් නරකයි. ඉස්සල්ලා ඒ නිසා ඇත්තටම ආරක්ෂක විසඳුමක් හදලා ඒක විකුණා ගන්නයි අර ප්‍රශ්න ඇති කරන්නේ. ඒක දැන් හොඳට පේන්න පටන් ගන්න තියෙනවා. ඒගොල්ලෝ සම්පූර්ණ මේ එක එක තාක්ෂණ හදලා ඒ තාක්ෂණ මිනිස්සුන්ට දෙන්න ඉස්සලා ඒ මිනිස්සුන්ට ඒ තාක්ෂණේ නැතුව බෑ කියන බරපතල ප්‍රශ්නයක් ඇති කරනවා. ඇති කරපු ගමන් අර ඉතින් අහිංසක මිනිස්සු එදා පාන රත්වල හොයාගෙන කන මිනිස්සු ඉතින් උඩින් බලනවා අම්මේ අම්මේ මේ වගේ දෙයක් ආපුවම මොකද කරන්න කියවම ඇමරිකන් කියලා කියනවා ඒක නෙන්නම් කියන්නේ. අපිට අපිට දෙන්න පොඩි අවස්ථාවක් අපි ඕගොල්ලෝ ගාවට එන්නම් මෙන්න අපි ළඟ තාක්ෂණයක් තියෙනවා මේකට කියලා මේක එළුවට පස්සේ අර අසරණ මනුස්සයාට පාන් වේලවත් හොයාගන්න බැරි මිනිස්සයාට අහිංසකට අහුවිලා කරු. මේකට කියන්නේ problem reaction and answer කියලා. ඇත්තටම මිනිස්සු ඉස්සල්ලා විකුණන්න ඕනේ තාක්ෂණය හදලා ඒ තාක්ෂණය මනුස්සයට යන්න ඕනේ විදිහේ බරපතල ප්‍රශ්නයක් ඒ බරපතල ප්‍රශ්නේ අමානුෂිකයි. ඇන්ත්‍රැක්ස් කියලා එකක් දායි චිකන් ගුන්යා කියලා එකක් දායි දාන්න ඉස්සල්ලා ඇන්ටිබයොටික්ස් එක හදලා ඉවරයි. හතර ඉවර වෙලා මුළු ජාතික වශයෙන් කියන බුදු අංග මේක පුදුමාකාර වේගයකින් පැතිරෙනවා. ඒ නිසා හැකි ඉක්මනට දැන්මම ෂිප්මන්ට් එක අසම් කරන්න අපේ බඩු ආරයි තියෙනවා. මම මම ඉස්ලාම ඉතින් ඇමරිකාවට යන්න ඉස්සෙල්ලා මට එංගලන්තේ පණිඩයක් කියලා දුන්නා. ස්වාමීන් ඇමරිකාව ඇතුළේ රටවල් වල මෙන්න මේ වගේ චිකන් ගුම්නේද මොකක්ද මන්ද දැන භයානක ලෙඩක් කියලා. ඒ නිසා ආරක්ෂාව මැදි යන්න පයි. එතකොට සුගතරම් යනකොට මන මනසෙක් හම්බුණා ඒ මනස නොවිජෙන් ජාතිකයෙක් මනුෂයා ඕව ගැන දන්න මනුෂය ඊට පස්සේ මම වාහනේ හිතුවා මෙන්න මෙහෙමයි මට්ටම් ගන්නක් නෑ මට ওই ඇමරිකාට හරි ගියාම මේකට කන්න බැරි කෑම ජාත ලම්බෙලා මම හරි කැමති ඒ නිසා මම ඇමරිකාට යන්න කැමති කියලා. නන් දන්නේ නැති කෑම ගොඩාක් ජාති හම්බෙන ඇමරිකාට. ඒක නිසා හරි ආසයි උකට. කන්න නම් බෑ මොළ ජරාවක්වත් නෑ. ඇත්තටම අපේ තම්බෝලේ විතර මොකක්වත් උදේ. ඒ වුණාට ඉතින් අර එක එක නන් තියෙන නිසා මම හිතුවේ ඇති. හරි මනුෂයා කියන ස්වාමීන් වහන්සේත් ඔවා කනවා කියලා. ඊට පස්සේ මිනිස්සයා කියනවා මේ ඩිසීස් එකට ඇන්ටිබයොටික්ස් එක හදපු කම්පැනි විතරක් ඇමරිකාවේ ආර්ථිකත්වයේ වැටෙද්දී 100ට 700ක් ලාභ ලැබුණා. ඒකෙ මෙච්චර ගාණ ඇමරිකන් ජනාධිපතිට දීලා තමයි මේ රෝගේ දැම්මේ කියන්නේ. දැම්මඩ පස්සේ මුළු ලෝකෙම ගියාට පස්සේ අර හදපු ඇන්ටිබයොටික් එක පුදුමාකාර විදිහට වේදන් විකිණුණා. විකිණුණා දැන් වැටිලා. ඊට පස්සේ එක මිනිස්සු කීමේලයක් කරලා දෙනවා ඒ රෝග ලක්ෂණේ මේවා තිබුණාට ඒ රෝග ලක්ෂණ ටික එම්බිරිසාවෙත් තියෙනවා. හරි මේ කැටියකට කරලා වෙනම රෝගයක් හදලා. කිසිම පාමසි එක ඇන්ටිබයොටික්ස් නැහැ. ඔක්කොම ඉකිලි. එහෙම ඇන්ටිබයොටික් අරකට ගල්පෙන්නේ නැහැ. අද පෙන්ලා දීලා තියෙන ලයිස්තු ගත කරලා ඇමරිකාව කරන මේ සෙල්ලම ඒක මම දන්නේ නැහැ මෙවම මයිලම සම්පූර්ණ ඔප්පු කරලා නෙවෙයි පෙන්නන්නේ මම මේ කියන්න හදන්නේ ප්‍රශ්නයක් ඇති කරලා මනුස්සයන්ට ප්‍රතික්‍රියා කරන්න හදලා ශාන්ත දායකයෙක් වගේ ඒකට උත්තර දෙන්න හදන දෙල්ලම තමයි විඥානයක් කරන්නේ විඥානයේ මේ ලස්සනට තියෙන මේ ප්‍රවාහය තුල මේ සංසතිය තුල හොඳ නරක දෙකම ආවනවා නාම රූප දෙකම ආවනවා මෞලිය වල දෙකට බෙදුවල පස්සේ දෙක රණ්ඩු කරනකොට විඥානයේ ලොකු විනිශ්චයකාරකමක් හම්බෙයි අග්‍ර විනිශ්චයකාරකමක් හම්බෙයි ඊට පස්සේ ආ ප්‍රතාපවත් විදිහට අග්‍රවිංශ කාර්කමේපත් වෙනකොට අනේ නාම රූපම වාගෙන මේ සලායතනම වාගෙන ඉති විශාල සංවිධානයකින් කටයුතු කෙරෙන්න යනවා. ඒතකොට මේ මිනිස්යාට මේ විඥානයේ කැතගතිය දැක ගන්න හම්බෙන්නේ මොකද බරපතල ජීවිත තර්ජනයකට ලක් වෙන මිනිස්යා. ඒතකොට අර ප්‍රෝග්‍රෑම් ඉබේම ප්‍රශ්නේ පැටලී. ඔත් මේ 2012 කියන්නේ බොහෝම තීරණාත්මක වර්ෂයක්. ඔය සෙල්ලම් ටික දැන් ඇමරිකාවේ සම සමගම් පහක් විතර සමගන්නේ පුද්ගලයෝ පෙන්වන්න පටන් ගන්න තියෙනවා ඇමරිකාවේ කැත ඉතිහාසය කියලා. ඒක හොඳටම වෙන්නවා ආර්ථික විද්‍යාදිගෙත් පෙන්නනවා ලෝක යුද්ධ දිගෙත් පෙන්නනවා ඒ වගේම මේ වෙන රටවල කාලේ කරන්න යන වෙන පෙන්නනවා මම මේ කියන්නේ මේ ඇමරිකාට විරුද්ධවක්වත් තනම නෙවෙයි මම කියන්නේ විඥානයේ දෙල්ලම බුදුහාම කිව්වක පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි සංසාරේ පුරාවට මේ විඥානීය තමන් අහු වෙන්නේ නැති වෙන විදියට ඒක নানা ආකාර අපිට විචිත්‍රතා මතු කළ අපි විචිත්‍රතාවයට බැඳලා විඥානයේ ක්‍රියාකාරකම් හංගලා අර විචිත්‍රතාවය තුළමත් කරලා අපි අරගෙන යනවා සංසාරේ පුරා. බුදුරජාණන් වහන්සේ කෙරුවේ මේ විඥානයේ විචිත්‍රතාවය ලබන්න පෝෂණය ලබන්නේ සංස්කාරවල සංස්කාර පුදුආතරම් අඩු කරගන්න. කාය සංස්කාර වශයෙන් සංසිඳවන්නේ. වචී සංස්කාර වශයෙන් සංදිවන්නේ. චිත්ත සංස්කාර වශයෙන් සංසිඳනකොට විඥානයේ අඩු කැඩෙන්න ගන්නවා. දුබල වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඉහිරි වට ගන්න පුළුවන්. අකර්මණ්‍යතාවයටපත් වුණාට පස්සේ මෙයා දහන දහංගට පොඩ්ඩක් බලන්න. ඒ දහංගට වල තමයි කියන්නේ ඒකාකාරීකම කියලා. නීරසකම කියලා. නිදිමත කියලා. සැක කියලා. নানা ප්‍රකාර ප්‍රඥා. ඉතින් ඒ එනකොට අපිට භාවනා කරනකොට ඒකාකාරීකම නිදිමත ගැටි අපි දකින්නම මුස්පීන්තු කාලකන්ණි එපා කරන 10 15 පට්ට බඳුරු කැත දෙයක් විදිහට. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා පිළිගුණාන්ති කියනවා භාවනා හරියන ලකුණක් මේ තියෙන්නේ. මේක මෙහෙමයි කියන්න දෙන්නේ. විචිත්‍රතාවය පහුණාම රසය වුණාම සංසාර කියලා හිතා ගන්න. විරාජයේ විමුච්ඡති විරංජති නිරෝධති මේක දේ විරංජනය වෙන පැත්ත අහුණා නම් නිරත පැත්ත අහුණා නම් නිවන කියලා හිතා ගන්න. සංසාරේ පැත්ත නම් විචිත්‍රත්වය. සංසාරේ පැත්තන රස. ඇලි බැඳිගෙන යන හැබැයි. විඥානයේ දුර්ලභයගෙන යනකොට විරජ්‍යති විමුච්ඡති නිරෝධති කියන පැතිවලට ආවම ඒක නීරස වෙනවා විරංජන වෙනවා කියලා කියන්නේ විචිත්තත්වය නැති වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඉතින් අපි හිතනවා ඒක මේ භාවනා වැඩිලා සතිය නැති වෙලා සමාධිය නැති වෙලා මම ගත්ත අරමුණ වැඩිලා මට ආනපනේ හරියන්නේ වෙන අරමුණක් නැද්ද කියලා নানা ආකාරයක මේ කරන වැඩේ දැක ගන්නවා නම් දැක ගන්න උත්සාහ කරනවා නම් මේ විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන කියන වැඩි අපිට අනිත් පැත්තට දාලා ගන්න පුළුවන් මේ විඥානයේ සංස්කාරයන්ගේ දුබල කිරීම තුළ විඥානය පුළුවන් තරමට දුබල කරලා ප්‍රයත්න මොනවාක්වත් කරන්නේ නැතුව ඒ විඥානයේ දැපඩේ වැටිලා විලංගු ගහලා හිර කරලා බොහෝ වෙලා පවතිනකොට තමන්ගේ ඇඟත් පේන සමහරලාට දඬු කන්දේ ගැහුවා. හරි වෙහෙසයි, හරි කම්මැලි, හරි නීරසයි. හැබැයි මේ ඇඟේ වදින මොකුත් නැහැ. නැගිටපුවම ඔක්කොම ඉවරයි. ආ නෝක දැනගෙන විඥානයේ තියෙන පුළුවන් මේ තවත් හැඩතලයක් මුණතක් දැක ගන්න නම් මේ මට්ටමේදී 100 100ක් නැතුණාට මේ රුචි අරුචි කන් ටික පැත්තක තියන තරමට අපි ත්‍යාගවන්ත වෙන්න වෙනවා සැප දුක් කියන දෙක ලාභ ලාභ කියන දෙක යසායස කියන දෙක කීර්ති ප්‍රශංසා කියන ටික ඒක ගෙදර ගියාට පස්සේ ගන්න පැත්තක පැත්තක තියන්න. මෙහෙදි පොඩ්ඩක් බලන්න මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම නම් දුක ආව සැප ආවත් අඩුගානේ සමබර හිතේ ජසසක් ආවත් අයසක් ආවත් සමබර හිතින් ආ ලාභයක් ආවත් පාඩුවක් ආවත් සමබර හිතින් යන තැනට ගියේ නැත්නම් විඥානේ වාසිය ලබනවා. දැන් බුදුමාහාර කපකිරීමක් මෙතෙන්දි කරන්න වෙනවා. මේ සංස්කාර ධර්ම කාය සංස්කාර සංසිඳිවට පස්සේ මේ ඇතිවෙච්ච එකලසේ කඹයක ගමන් කරනවා වගේ. එක පැත්තකටවත් යන්නේ නැතුව අෂ්ටෝක ධර්මයේ පිළිබඳ පළවෙනි වතාවට හො කමන්නේ. ඉගෙනගෙන ඒ විචිත්‍රත්වයට අන්ත දෙකටපත් වෙන්න දෙන්න තු හැබැයි අන්ත දෙක හොඳටම දැනගෙන යතරින්න. අන්ත දෙකට බය යතරින්න. ඒ කාමසුකල්ලි කාණ යෝගයේ හොඳයි, අත්තිකිලමතන යෝගය හොඳ නැහැ. එහෙම කතාවක් නැහැ. කාමසුකල්ලි කාණයක් දත යුතුයමයි, අත්තිකිලමතනයක් දත යුතුයමයි, දැක අතහැරීමයි මේකේ තියෙන්නේ. නොදැක බයට අතහැරීමයි කියන කාරණා මිදි කඩා ගන්න බැරුව අර හිවල කියපු කතාව තමයි මිදි තද ඇඹුලයි කෑවොත් බඩ දෙයි කියලා කඩා ගන්න බැරි කමට කෑ ගහලා කියන බයිලා නෙවෙයි. ඔක්කොම සැප පෙන්වනවා. ඔක්කොම දුක් පෙන්වනවා. ඒකල මධ්‍යම ප්‍රතිපදාව යනකොට ඒ දෙක හොඳටම අත්දකපු කෙනාට තමයි මේ මධ්‍යම ප්‍රතිපදා නැත්තම් අපි කියන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියනක ශ්‍රේෂ්ඨත්වයේ දකින්න. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවේ අගේ විස්තර කරන කියනවා මේ ආර්ථික පන්ති අනුව බලනකොට ගා පොහසත් වෙන එක පාඩුයි ගාක් දුප්පත් වෙනකට පහඩුයි මැද පන්තියේ ඉපදුණා නම් තමයි උඟක් වෙලාට නිවන ලබන්න පුළුවන්. ඒක උඟක් පොසත් එක් මනසකට නිතරම බයක් තියෙනවා. මිනිසුත් එක්ක ගැවසෙන්න බයයි. ඉතින් මනසට හෙලිකොප්ටර් නැතුව යන්න. බිම යන්න බෑ. දුප්පත් මනසට වෙලා තියෙන දැන් මේ වගේ රිට්ටිට් එකට අවිලිවල ඉන්න බෑ පාන් අම්බ කරන්න ඕනේ රසාව කරන්න. මේ මැද ඉන්න මනසට තමයි ටිකක් එමේ කරලා මැද ගන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා අර අන්තිම සැපත් අන්තිම දුකට වෛර කරන්න යන නරකයි දෙක දැනගෙන මැදමාවට යනකොට තමයි අර සංස්කාර දුර්වල කරගෙන ලබන්නා වූ මේ විඥානයේ කොටු කර ගන්න ගතිය. සමහරලාට විඥාන මැදට ගන්න ගතිය ආවට පස්සේ අන්නර එන විඥානයේ මායා ප්‍රෝඩාවල් මේ නාම රූප වශයෙන් හෝ සලායතන වශයෙන් මට්ටමට යන්න දෙන්නේ නැතුව ගියත් කමක් නැහැ. නැවතාවව ගන්න පුළුවන් ගැතිය සමාදන් වෙලා ඒ නොසාරේන තැන සියල්ලම පොදුවේ දකින්න තැන දිගටපත් කරන පටන් අරගත්තොත් යෝගාවචරය ඉන්ද්‍රිය බද්ධ වෙච්ච ආමිෂ සැපේ කියන්නේ මේකයි ඉන්ද්‍රිය බද්ධ නොවිච්ච නිර්ආමිෂ සැපේ කියන්නේ මේකයි කියලා මේ දෙක දැනගත්තොත් ආධ්‍යාත්ම ගමනේ දෙකම ඇති කෙනෙක් විදිහට බුදුහමතු අඳුන. ඉන්ද්‍රිය බද්ධ වෙච්ච ආංශික අපේ පමණක් දන්නේ කන එකක් පොට්ටෙක් කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එමන්සට ගැඹුර පේන්නේ තලයේ විතරයි පේන්නේ. යමක දකුණ ගැඹුරු දකින්න ඇත් දෙකම තියෙනවා. ඇත් දෙකම වුණාට පස්සේ තේරෙන පටන් ගන්නවා අපි මේ ඉන්දිය බද්ධ වූ අර 0.2ක් පමණ වෙන මේ පිට ලෙල්ලට අපේ ජීවිතේ කොච්චර කාලයක් ගත කරනවද? අපේ දැනුම කොච්චර කාලයක් ගත කරනවද? අපි කොච්චර අලිය කාඩම්බරයක් දෙනවද? නමුත් අපිට ඒ කාන්තෙන්න සැපයලවන එහෙම නැත්නම් කියන අත්කුතේ සරසන මේ භාවනාවකින් ලැබෙන මේ ඊරාමිෂ සුඛය උපයන්න තමයි උපයාගත්තට පස්සේ විඥානයේ ඒක කඩලා දාලා අවුල් කරනකොට අපි අර මනමේ කුමාරි වගේ අර කෙලස් පැත්තට කඩුව දික් කරනවා. අර ශිෂ්ට සම්පන්න වූ කුමාරයා එතන ලැත්තනම බැලලා. මේ කෙරුලා බය කරන්නවක්වත් මන්දෝත්සාහය කරන්නවක්වත් ඉච්ඡා බංගත්වයක් ඇති කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ අපි ලක්ෂ වාරයක් මේ වැරද්ද කරත් කවදා හෝ හරි පාරට ගිය ගමම අකාලිකව ප්‍රතිඵල දෙනවා අකාලිකව ප්‍රතිඵල දෙනවා මේ ධර්මයේ තරම් සාන්දෘෂ්ටිකයි ඒ තරම් අකාලිකයි නමුත් අපේ අටු ආයුගයට යනකොට මේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියන අතීත භවයටත් නාම රූප අති සංකාර විඥානපච්ච නාම රූප කියන එක ප්‍රතිසන්දිය වශයෙන් උත් ඒ විඤ්ඤා නාම රූප නිසා සලආයතන ආදී කොටස් ටික මේ භවයේ වශයෙන් ඊට පස්සේ ආය ජාති ජරා මරණ ඊගාව භවයටත් දාලා මේක සම්පූර්ණ මොකද්දෝ කතාවකට ගෙනල්ලා සාන්දෘෂ්ටික ගතිය නැති කරලා. අකාලික ගතිය නැති කරලා ඒකට පෙර භවයේ දැනගන්න ඕනේ මේ භවයත් දැනගන්න ඕනේ මේ ඊගා භවය තමයි නිවන් දකින්නේ. අර බුදුහාමර කිව්ව මේ භවයේදීම කියන එක පොඩ්ඩක් ඔද්දල් කරලා තියෙනවා. ඒක නිසා ලංකාව වගේ රටවල් වල නිවන් සප ලැබේවා කියලා බෝඩ් එක ගහන්නේ මරුණට පස්සේ. ඒක ඒ තරම්ම ප්‍රසිද්ධ දෙයක්. බුරුම රටේ ඒක නිසා කියනවා ලංකාවේ නිවන කංකුම් වගේ. හරිම ලාභයි මැරෙන්න විතරයි ඕන කරන්නේ. මැරිච්ච ගමන් බෝඩ් එකක් ගන්න නිවන් සප ලැබේවා ඒ තරමටම මරලා. ඒ තරමටම ධර්මයේ මරලා අපි මේ ජීවිතේම නිවන් දකින්න බුදුහාමුදුරෝ සත්‍යපට්ඨාන සූත්‍රය දේශනා කළා තියෙනවා දවස් 7න් අවුරුදු 7න් සාති කරපු දේ අපිට එකම සාතිකයට අරගෙන තියෙනවා මරණයට පස්සේ. ඊට පස්සේ අපේ ඉතිහාසය ලියනකොට ලියලා තියෙනවා අපේ ලංකාවේ අන්තිම රහතන් වහන්සේ තමයි මලිදේව මහරහතන් වහන්සේ උන්වහන්සේ මලා මිනි පෙට්ටියට යන ගැව්වා දැන් රහතන් වහන්සේලා නැතෝ කියලා උන්වහන්සේට පන්සල කියලා වඳිනවා අන්තිම රහතන් වහන්සේට පන්සල කියලා. ඒකල කියනවා සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපය කියලා අපිම කියාගන්නවා. විලිලැජ්ජ නැහැ, ඇඳුම් නැහැ, හෙළුවෙන් ඉන්නේ. ජාත්‍යන්තර තලයේදී බලනකොට හෙළුවෙන් ඉන්නේ මේ ධර්මද්වීපේ. ඒ තරමට මේ මේ මේ මේ පටිච්චසමුප්පාදේ තියෙන දේවල් අත්දැකිය හැකි දේවල් විදිහට නෙමෙයි ඒක බොහෝම ඈත තියෙන අපිට හිතා ගන්නවත් බැරි මොනවාදෝ දෙයක් කරන මම ඇත්තම කියනවා ਸਰවචනාංශෙත් එහෙම එක ගම්බීර බව දේශනා කරලා තියෙනවා. ඒක පිළිබඳව අපිට දක්ෂ වෙන්න බෑ. මොකද භාවනාවට සම්බන්ධ වෙනකොට අපිට තේරෙනවා මේ මනමේ කුමාරිගේ දෙල්ලම මස්සද්දට කඩුව දෙන එක. මනමේ කුමාරයා ලේපිට කපවලා දඟලන ගතිය අපේ අතින් හැම චිත්තක්ෂණයකම වෙනවා සතිය නැත්තම්. තහොන් එක සතිය තිබිලක් බෑ. ඒක දිගට යන සතිය මේක ලක්ෂ වාරයක් මේක වරද්ද වරද්ද වරද්ද වරද්ද අපි තේරුම් ගන්න ඕනේ සක්මන කෙලවට යනකොට අපිට කවදාද පුළුවන් වෙන්නේ රූප කීදී, ශබ්ද කීදී, ගන්ධ කීදී ගියත් කමන්නේ ඒක දැනගෙන ආපහු ඒ සතිය කඩා ගන්න තු වෙන්න ඕනේ. භාවනා කරද්දී වේදනාව දැනෙනවා, ශබ්ද තියෙනවා, ඒ චිත්තන ඒ තියේදී අඩුම ගාණ ආනාපානයි. එහෙම නැත්නම් ආනාපානෙත් ගෙවන් කරලා ඊටත් වැඩිය අර ප්‍රවාහී ශාන්තිය ගත කරන ওই ශබ්ද හිච්චාවේ ගණන් ගන්නවා. වේදනා තිබිච්චාව. හිතවිලි ආදී තමයි කෙලෙසයි කීතිරි වෙන්නේ. මම නෙවෙයි කියන හරියට මේ ඒ தත්ත්වය අරසා කරනවා නම් අර පරිසම්පාදයෙන් පෙන්වන ලදදී මොකක්ද ක්‍රියාත්මක ශක්තියක්. එහෙම නැත්නම් ඒක අත්දක ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක මෙහෙමම පිළිගන්න කියලා මම කියන්නේ උත්සාහ කරලා බලන්න. බාලිවල ඒ වෙලාවේදී මේ මනම කුමාරගේ චපල ගතිය අපේ හිත ක්‍රියාත්මක වෙන හැටි මේ භාවනාව හරියාගෙන යනකොට සැප පොදුනේ. කම්මැලි කරන හැටි, නීරස කරන හැටි, නිින්දට වටන හැටි, අසරණ කරන හැටි, බය කරන හැටි, පාව පාළු ගතියටපත් කරන හැටි මේ ටික තමයි කෙලෙස් කියන්නේ. මොකටවත් නෙමෙයි අපි බය විමුක්තියට. විවේකයට බයයි. හුදකලාවට බයයි. විස්රාමයට බයයි. ඒකල ලැබෙන නිවන ලැබෙන්නේ නැහැ. ඉතින් කවදා හරි මේ භාවනා කරන ගමන් මේ දෘෂ්ටි හරියන්න ඕනේ. පෙරදක්ම හරියන්න ඕනේ. ඒකේ පෙරදක්ම දෘෂ්ටි හරි ගැනීම සඳහා උන්කාක්ම කිට්ටු ධර්මයක් තමයි මේ පරිග්‍රහපාය. මොනොත් ඉතින් හරි ගැඹුරු. අර මූලික සුද්ධීන් විසුද්ධීන් ඇති කෙනාට විතරක් සාමාන්‍ය ප්‍රමාණයකට මේක ටිකක් දිරවා කියා ගන්න පුළුවන්. දිරවගත්තේ නෑයි කියලා දුස්සක නුසුදුසුකමකුත් නෑ. භාවනා දිගට කරගෙන යන්න කවදාරි වෙනකොට තේරෙයි මේ වගේ සියුම් මේ වගේ තාමත්ම චිත්ත ධර්ම සියුම් දේවල් හරියට කටපාඩම් කරන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුවෝ අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන කියලා වචන වලට දානකොට මොන්න තරම් අවුරුදු 2600 ඉස්සෙල්ලා අපි ගැන හිතලා තියෙනවා කියලා හිතන්න. මේක කියා ගන්න බැරි දෙයක් කියලා වචන දැම්මේ නැත්නම් ඕක ඔතනම වලපල්ලි. උනාසේ දාලා දිනවා මේ වචන නෙමෙයි භාවනාව කියන්නේ. වචන නිසා අපි උනන්දු වෙලා කරගෙන කරගෙන යනකොට දවසට වැටුණොත් ගියති සාධක මැද කඩුව දෙන්නේ කාටද කියන එක මතින් තමයි නාම රූප පහළ වෙන්නේ කියලා දැනගත්තොත් අනිදාට ධර්මයේ දැක්කොත් අනුබුදුන් දැක්කයි. ඒ ධර්මයේ දැක්කේ නැතුව අපි බුදුන් දැක්කයි කියලා කිව්වට අර හේනේ හිටවල දින පඹය දැකලා දුවන මුව වගේ පඹය පණ කියන එකේ කිදෙතන අපි දකිමු. මොකද පඹය කියන්නේ බය කරලා අරින්ද විතරයි. අන්න ඒ වගේ මේ කෙලෙස් කියන ඔච්චරම ගන්න බහල දේවල් නෙමෙයි. ඔගෙන උච්චරම පශ්චාත්තාප වෙලා මට බෑ කියන වෙනුවට බුදුහාමර දීලා තියෙන ප්‍රතිපදාව දිගේ ඉදිරියට යනවනම් මේ භාවනා ක්‍රමයේ තුල පරිසම්පාදයේ ගැඹුරින් එකින් එක නොතේරුණාට ඉස්සරහට යනකොට තේරුම් පටන් ගන්නවා සමස්තයක් වශයෙන් මේකේ තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන යන ගමන ඒ හම් වෙන හැම චිත්තක්ෂණයකදීම අපේ කෙලෙස් අපිව හරස් කරනවා හරස් කරලා අපිට ගොඩ පෙරක දුරන් දීලා අපි මාවතෙන් පිට කරනවා මේක තමයි විඥානයේ තියෙන දක්ෂකම ඒක තමයි අද දේශපාලනඥයා කරන්නේ තිච්චා රටේ මොනවා හරි අවුලක් ඇති කරලා මිනිස්සුන්ගේ ප්‍රශ්න තව ප්‍රශ්න කිව්වා. දැන් කාම බිම ගැන කතා කරන්නත් වෙලාවක් නැහැ. ජීවන වියදම ගැන කතා කරන්නත් වෙලාවක් නැහැ. අතන ප්‍රශ්න තියෙනවා, මෙතන ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න ඇති කරගන්න. ඊට පස්සේ පත්තරවල මුල් මේ මේ හෙඩින් එක নানা ආකාර දේවල් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට ඛණ්ඩ නැති වුණා hina කාලා ජීවත් වෙන්න පුළුවන් පත්තරවල. <laughs> ඒ තරමටම ජනමාධ්‍ය අර දක්ෂ වෙලා තියෙනවා. නමුත් ඒ කට්ටියගේ දෝෂ නෙවෙයි. ඒ මිනිස්සු තමයි හරියටම දන්නේ මේ විඥානයේ තියෙන ප්‍රෝඩාව මන් දන්න විදිහට නම් විඥානයේ ප්‍රෝඩා දන්න එකම එක තමයි ඇඩ්වර්ටයිසර්. හරියටම දන්න අපිට ගන්නවා. හරියටම එල්ල කරලා ගැව්වට පස්සේ අපිට හත පහක් අතේ නැති වුණත් ගිහලා ණයට හරි අරන් විලාඩක කන්න කටේ කියලා වුණනවා. ඒ තරම් දක්ෂයි. අද දන්නවද කම්පැනික් 100 කීයක් ඇඩ්වර්ටයිස්මන්ට් වලට වියදම් කරනවද කියලා? අපි ඔය ගෙවන හැම බඩුවකින්ම 100 කීයක් ඇඩ්වර්ටයිස්මන්ට් දානවා කියලා. ඒ ඔක්කොම උපයන්නේ කොහෙන්ද? ඉල්ලත් ජනතිදී. අපි බඳන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් යොදවන්නේ අසාධාරණ අසભ્ય දේවල් වලින් යොදවනවා. ඒක නිසා ඒවා පුද්ගලිකරණය කරන්න යන්න එපා. මේ විඥානයාගේ තියෙන මායාවයි ගතිය තමයි මේ වැඩ කරන්නේ. මේ මිනිස්සු හරිය දක්ෂ එක පාවිච්චි කරනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි කාමයට ගියොත් නෑ අහුවෙන්නේ ඕකයි. කාම ඡන්දයට කියොත් නේ කාම ගුණයට කියන්නේ සතු පුළුවන් තරම් ප්‍රයෝජනෙ සලකලා මේ බඩු දේවල් පාවිච්චි කරලා දෝෂයක් නැහැ. සුඛභෝගීත්වයට යන්න එපා, අතිශෝක්තියට යන්න එපා. ගියොත් අපි දැන හොන දැන උදව් කරන්නේ යත්තන්න මධ්‍යම ප්‍රතිපදාට වැටිලා ඒ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරගෙන ගියොත් මේ කටයුත්ත ගැඹුරු තමයි නමුත් කළ හැකියි. හැකි සංඥාව ගන්න පුළුවන්. අන්නෙවෙනි හැකි සංඥාවක් පිළිසාර ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නැත කරන සිය දිනාටම සනසිමු දා වේවා ඉතින් අපි මේ දවස් තුන හතරෙම කරපු දේවල් අපි පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් අනුමෝදන් කිරීමෙන් ධර්ම දේශනා સમાප්ත කරන අපි දවල් 20 ගත්තේ ඉන්සාපි මද අපි හතරෙන් දවස් සතරක් කරදරයකින් තොර මේ කටයුතු කරගෙන යන්න පෙනීන පෙනී උදව් කළා වූ සංවිධානය කරා වූ සියලු දෙනාටම මේ භාවනා වැඩමුළුවෙන් උපයා ගන්න ලද කුසලයේ අනුමೋದනා චීත්තෙන් අපි අනුමෝදන් කරමු මුදිතාවෙන් ඒ සියලු දෙනාම මේ පින් සාස්ත්‍ර අනුමෝදන් වීමෙන් සැපසහදා ගනිත්වා අප කරගෙන යන සියලු ශාසනික කටයුතු වලට මත්තරත් මේ මේ විදිහටම අනුග්‍රහ කරත්වා කියලා සතුකාරයන් පවසනවා ඒ වගේම අපි තනිවඩු දෙමාපියන් ඇතුළේ සම ඥාති පිරිසක් ඉන්නවනම් ඒ පිරිස මේ වගේ තැනක අපිත් එක්ක හිටියනම් කොච්චර වටිනවද? ඉතින් අපි ඒ සියලු ඥාති පරවුර එක එක නමාර්ථ නියෝජනය වෙනවා. අපි අපි අපි ඥාපරපුර සීපත් කරලා අදිෂ්ඨාන කරමු. යැත්තු ඉන්නා තැනක සිට අපි මේ කරන්නා වූ දින දකිත්වා, නිසයමත්වා, හිතයදත්වා, විශේෂ දැකලා හිතයදලා මේ පින් වලට සාදු කියමනේ පින් අනුමෝදන් වෙත්වා ඒදී පින් අනුමෝදන් වූ මේ සපසාදා ගනිත්වා සාදු පාරයන් අප අපටත් මේ කුසල එකතේ හේතු ආසනා වීමෙන් අපි ප්‍රාර්ථනා කරන්නා වූයේ සාන්ද සුන්දර විවේකය මේ ජීවිතයේදී මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයේදීම අපට සාක්ෂාත් කරගන්න මේ පින 100 අපට හේතු ආසනා වේවා කියලා සාදුකාරයන් අපි ඊතාවතාචාති ගාථා සජහනා කිරීමේ සම්පදාන කුලව ඒ අනුමೋದනාව නිම කරමු එතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා අදිවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා අදිවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා අදිවානාකා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා බුද්ධ ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා බුද්ධ ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා බුද්ධ ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු නාමිකානපත්තියා තිමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නාමිකානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ සක්කාරෝ ධම්මා වද්දන්ති ආයු අඤ්ඤෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු Sekian itu surat kita.